පෙත සකස් කරනවා. මේ මාතෘකා හයෙන් එකක් තමයි මේ කම්ම කියන මාතෘකාව. ඒ සඳහා ਸਰවචනාංශේ ඒ නිර්වේදය සාක්ෂාත් කර ගැනීමට කැමැති ඇත්තන්ද කර්ම කියන මාතෘකා යටතේ කර්මේ නම් කිම නැත්නම් කර්ම කියන්නේ මොකද්ද? ඒ කර්මයට ආසන්න කාරණාව නිදාන සම්භාවය වෙන්නේ මොකද්ද? කර්මයේ විවිධතා මොනවාද? කර්මයේ ආදීනව මොනවාද? කර්මය නිරෝධය කොහොමද? කර්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කොහොමද කියලා හය පැත්තකින් අපිට උපදේශ පන්ති සකස් කරනවා. ඉතින් අපි මේ ඊයේ අදයි කියන දවස් දෙකේ මේ කම්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදා කියන එකටයි අර මූලික තොරතුරු වලින් ලබාගත් පසුබිමකින් යුක්තව මුණ දෙන්නේ. ඉතින් එතනදී අපි ඒ පසුගිය ධර්මදේශනාවල සමාලෝචනයක් වශයෙන් මතක් කරගත්තොත් කර්මය කර්මයක් පොඩම කෙනෙකුට ඇතිවෙන්න ආසන්න කාරණා වෙන්නේ ස්පර්ශය. ඉතින් යම් කිසි දෙයක් අපේ ස්පර්ශයට මනාපව ගත කරන ස්පර්ශයන් කුළු ගන්නමින් ගත කරන ස්පර්ශයන් විවිධාංගීකරණයෙන් කර්මෙන් ගත කරන හැම ක්‍රියාවලියකින්ම කර්ම රැස් වෙනවා. ඒ කර්ම අනුව අපිට සුබ ඵල අසුබ ඵල දෙමින් අපි සංසාරෙ දිගින් දිගට ගමන් කරනවා. ඒ නිසා ඒ සංසාරේ බය දක්නා වූත් සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන කෙනත් මේ කර්මය හරහා විභවයෙන් භවයට මේ බැඳෙන බැඳිල්ල කඩා ගන්න ඕනේ නම් ඒ සඳහා තියෙන්නේ මේ ස්පර්ශ විනයනය කරන එකයි හික්ම ගන්න එකයි ස්පර්ශ නිරෝධ කරන එකයි. ඉතින් මේ ස්පර්ශ කුළු ගන්නන්ට කුප්පණ්ඩ දිනුනකරනද දඟලන ලෝකයක් ඒ ස්පර්ශ නිරෝධකරනද උත්සාහ කරන ලෝකයක් දෙක අතරමැද තමයි මේ යෝගාවචරයා කියන කෙනා ඉන්නේ. යෝගාවචරයයේ ස්පර්ශ නිරෝධය පිළිබඳව, කර්ම නිරෝධය පිළිබඳව, චේතනා නිරෝධය පිළිබඳව, සංස්කාර නිරෝධය පිළිබඳව නාහන තාක්කල් යෙදී කටයුතු නොකරන තාක්කල් ඒ සාමාන්‍ය සම්මත ලෝකයේත් එක්ක එකතු වෙලා මේ ස්පර්ශ කුළු ගන්නමින් තමයි ජීවත් වෙන්නේ. ඒ සඳහා අපි ශනකලි පවත්වනවා, සම්භාෂණ පවත්වනවා. විවිධාකාරයෙන් මේ ස්පර්ශය කුළු ගන්නවා, අවශ්‍ය ගන්න. ඉතින් කවදා හරි ඒක <coughs> බුදුබණක් අහලා ඒ අනුව කටයුතු කරලා ඒ කියන දේ ඇත්තදෝ නැත්තදෝ කියනක පරීක්ෂා කරන්න හිතිලා පරීක්ෂා කරලා ස්පර්ශ නිරෝධය කියනක මේ ජීවිතය ඇතුළතදීම කළ හැක්කක්. එතකොට මේ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා විසින් පෙන්වන්නේ නිවෝනේ නිරෝධයේ නිර්වේදයේ යම් යම් කොටස් දකින්න පුළුවන්. ඉතින් එහෙමනම් මේ කොටස් වශයෙන් ආංශික වශයෙන් අත්දකින්න මේ නිබ්බේදය තමන්ට ජීවිත බුද්ධිය ලබා ගන්නද එහෙම නැත්නම් සම්පූර්ණ අයිතිවාසිකම ලබා ගන්නද එයා එතන ඉඳලා ඒ ගිවන් කිරීමේ මාර්ගයකට පෙතකට වැටෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ යම් කිසි කෙනෙකුට ඒ නිර්වේද ගාමිනී ප්‍රතිපදාවට, කම්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාවට, ස්පර්ශ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවකට, චේතනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාවකට වැටෙන්න නම් ඇත්තටම මුළු හදවතින්ම ඒකට කරන්න ඉතිසලක අත්දැකීමක් ලැබිලා තියෙනවා. අත්දැකීම නැති ඇත්තොත් ඒව පිළිබඳව කතා කරනවා ඒව පිළිබඳ ආගේ ආඩම්බරය කරනවා නරක දේවල් නෙවෙයි. නමුත් කවදාකවත් ඒක පළවෙනි පන්ති අත්දැකීමෙන් කරන දෙයක් නෙවෙයි. ඒ නිසා යෝගාවචරය මේ මේක අත්දකින්න නැවත ක්‍රියාත්මක කරනවා ආය අලුතෙන් අත්දකිනවා ආය ක්‍රියාත්මක කරනවා. අන්න එහෙම දියුණු වැඩෙන උරගයේ තමන්ගේ හැව හලන්න වගේ වරින් වර වරින් වර තමන්ගේ ජීවිතය පිළිබඳ නැවත නැවත සලකා බලමින් නැවත නැවත ප්‍රතිසංශෝධනය කරමින් විවිධාකාරයෙන් හික්මීමක් කරනවා. අන්නේ හික්මීම කිරීමේදී යන වැඩ පිළිවෙලට තමයි අපි සාමාන්‍යයෙන් ශාසනයේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ. ඒක සතිවට්ටහණයෙන් පටන් අරගෙන අවසාන වෙන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. ඉතින් අපි මේ ගෙවම් කරගෙන යන මාර්ගයේ දේශනා ක්‍රමයේ හැටියට අපි උත්සාහ කරන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කොහොමද මේ විදිහට භාවනා ජීවිතයේ යම් අත්දැකීම් ප්‍රමාණයක් ලැබු යෝගාවචරේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන ප්‍රායෝගික පැත්ත කොහොමද දකින්නේ? ඒකේ සාපේක්ෂතාවය කොහොමද දකින්නේ? ඒ එක එකක් එක එකට තුඩු දෙන ගතිය හේතුඵල ධර්මයේ දැක්කොත් පේන්න පටන් ගන්නවා මේ ਸਰුවචනාංශයේ දේශනා කරලා තියෙනෙත් පුදුමාකාර න්‍යාය ක්‍රමයකට කියලා. ඉතින් අපි ඊයේ උත්සාහ කළේ මේ ජීවිතයේ ස්පර්ශ වැඩි කිරීමට කාමයේ වැඩි කිරීමට කාම ගුණයන් වැඩි කිරීමට දඟලන ලෝකය මිත්‍යා දෘෂ්ටියක ඝන බහලව යෙදී සිටින බව යම් කිසි දවසක යම් කිසි කෙනෙක් තේරුම් ගත්තොත් ඒ සුත්තමය හෝ චින්තාමය හෝ භාවනා ඥානයකින් එයා මේ මිත්‍යා දෘෂ්ටි අතහැරලා සම්‍යක් දෘෂ්ටියට වැටෙනවායි කියලා කියන්නේ අඩු ගාණ දවසේ පැයක් එහෙම නැත්නම් මාසයකට දවස් දෙකක් නැත්නම් අවුරුද්දකට සුමානියක් දෙකක් මේ ස්පර්ශයන් අඩු කරන අරණ්‍යගත වීමක්, රුක්ක මූලගත වීමක්, ශුන්‍යාගාරගත වීමක් කරනවා. එතකොට මේ පුද්ගලයා මේ සම්මා දිට්ඨිය කියලා හුදු මනෝමය ක්‍රියාවලියක් නෙමෙයි ප්‍රායෝගිකවම කරලා බලන්න. මට පුළුවන් ද මේ ස්පර්ශ අඩු කරන්නා වූ පුද්ගලයන් පිටසක් එක එකතු වෙලා ස්පර්ශ අඩු කරන්නා වූ කර්ම අඩු කරන්නා වූ වැඩපිළිවෙලට යන්න කියලා අර සම්මා දිට්ඨිය ක්‍රියාවත් කරන්න පුළුවන් එක. එහෙම නැත්නම් ඒක පොතට සීමා වෙච්ච මූල ධර්මයට සීමා වෙච්ච, දාර්ශනිකයට සීමා වෙච්ච, වාදයකට සීමා වෙච්ච කිව්වපලියට අහන දෙයක් නෙවෙයි. එතෙන් දෙනකන් යෝගාවචර සෑයන කැපකිරීමක් කරනවා. වෙන විදිහකට කියනවා නම් ඒ විදිහේ සම්මාදිට්ඨියක් ඇතිකරනවත් ඒක නා සීල ශික්ෂාව, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා හරහා කියලා තමයි Tamanට අප කැප වෙලා සාසනික කටයුතු කරන්න තරම් හිතට අත්දැකීමක් ලබන්නේ. ඊට පස්සෙත් ඒ විදිහට අත්දැකීම් ලැබුවට පස්සෙත් ඒ ලැබුවා වූ සම්මා දිට්ඨිය නැවත ආයෝජනය කරන්න නැවත ආයෝජනය කරනවා කියලා කියන්නේ ක්‍රියාවත් කරනවා. මේ ක්‍රියාවත් කරනකොට මේ සම්මා දිට්ඨිය සහිත පුද්ගලයා කාම ගුණයන් දිගේ හොයාගෙන යන කාම ආශාව වෙනුවට නික්කම්මය නික්මීම කොච්චර කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒ වගේම ද්වේෂයෙන් ගැටිලා අනිත් එක රණ්ඩු කිරීම වෙනුවට Tamanට මෛත්‍රිය කොච්චර ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒ වගේම Tamanට එන දුක් කරදර පීඩා ඔක්කොම මේ අනුන් කරන දෙයක්. ඒ නිසා අනු වනසන්න ඕනේ විනාශ කරන්න ඕනේ කියන වනස්හිතවිල්ල වෙනුවට අනු විශ්ේ අවිහිංසාව යොදවලා මේ ඔක්කොම වෙන්නේ කර්මය අනුවයි. ඒ නිසා මේක කාගවත් දොස් බල්ල වැඩක් නැහැ කියලා අර කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසාව විතක්ක වෙනුවට නික්ඛම්ම විතක්ක, අවිහිංසා විතක්ක, අව්‍යාපාද විතක්ක වඩනවා. ඉතින් එතකොට අර විශේෂයෙන්ම රණ්ඩු කරන ලෝකේ කාම විතක්ක වලට රණ්ඩු කරන ලෝකයේ ඒ වගේම ව්‍යාපාදයේ ද්වේෂය වපුරන ලෝකයේ හිංසාව වපුරන ලෝකයේ යම් කෙනෙක් උත්සාහ කළොත් නික්කම්මේ වඩන්ඩ එහෙම නැත්නම් මෛත්‍රිය වඩන්ඩ අවිහිංසාව වඩන්ඩ ඒ මිනිස්සයාට අර කාම විතක්ක ව්‍යාපාද විතක්ක වීංසා විතක්ක වල ඉන්නේ නැත්තෝ සලකන්නේ නෝන්ජලයකට වාගේ. එහෙම නැත්නම් පිස්සෙකුට වාගේ. එහෙම නැත්නම් මොලේ නරක් වෙච්ච කෙනෙකුට වාගේ. මේ මොකද හේතුව මේ ලෝකේ එහෙම සාමයේ සතුටින් මේ සමාදාන ජීවත් වෙන්න බෑ. මේ ලෝකේ දරුණුයි. ඒ නිසා අපිත් ඒකට ගැලපෙන්න ඕනේ කියන පරිසරයක මිත්‍යා දෘෂ්ටියක මිත්‍යා සංකල්ප වලයි ලෝකේ දුවන්නේ. මම ඊයේ මතක් කරපු විදිහට බටහිරේ නම් 100%ක්ම එතන ඉන්නේ. ආශා කරන යම් ප්‍රමාණයකට ඔය දෙපැත්ත තියෙනවා. ඒ නිසා බටහිර ඇත්තොත් ආශා කරට එනවා. ආන්නේ විදිහට තමන්ගේ సంతානය තුල සම්මා දිට්ඨිය හරහා ගොඩනගෙන සම්මා සංකල්ප දවසකට අබ ඇට පියලක් තරමට හරි වැඩෙනවනම් අබවල් රේණුවක් තරම් හරි වැඩෙනවනම් එච්චරයි අපිට මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ මේ ලැබිච්ච බුද්ධ බෞද්ධ ශාසනය ලබන්න පුළුවන් සතුට. ඒ නිසා මේ නික්කම්මය ජීගේ නික්මීම කාමවස්තුන්ගේ නික්මීම කාමගුණයන්ගේ නික්මීම කැට වශයෙන් බලාපොරොත්තු වෙන්න එපා. බොහොම යාන්තමට ජීවිතේට මෝදු වෙන්න පටන් ගන්න. අද බල කාමාශා වෙනුවට අඩු කරන්න. අද බල සුඛභෝගීත්ව වෙනුවට ප්‍රයෝජනෙ සලකලා පරිභෝජනය කරන්න. ඒ වගේම කාමයේ පිළිබඳව අඳුර පාන ලෝකයේ ඒ කාමය පිළිබඳව ලැජ්ජාවටපත් වෙන මානසිකත්වයක් ඇති වෙනවා. ඒ වගේම හිංසාව පිළිබඳව රණ්ඩු කරලා තෑගි දිනන රන් කුසලාන දිනන ලෝකයේ තමන් අවිහිංසක වෙනවා. ඒ වගේම මෛත්‍රිය පතුරවන්න පටන් ගත්තාම කුම් වෙන බවක් පේන්න තිබුණට මම දැකලා තියෙන ජීවිතේ කල්යාණ මිත්‍රන් වහන්සේලා ජීවිත ආදර්ශයෙන් පෙන්ලා තියෙනවා මේක හරියට තේරුම් අරගෙන පටන් ගත්තොත් කවදාකවත් බාධා වෙන්නේ නැහැ. සතං ධම්මං ජරං උපේති කියලා සත්පුරුෂ ක්‍රමයේ සම්‍යක් දෘෂ්ටියෙන් සම්‍යක් සංකල්පය හරහා වැඩ කරනවා නම් මුළු ලෝකෙම මිත්‍යා සංකල්ප දිගේ ගියත් අහිංසකව Taman ගෙනියන මේ සම්මා සංකල්ප ටික පැහැදිලිවම ක්‍රියාත්මක කරන්න පුළුවන්. කිසිම කෙනෙකුට සත්පුරුෂ ජීවිතයක් ගත කරන කෙනාගේ සත්පුරුෂ වැඩවලට බාධා කරන්න බෑ. ඒක න්‍යාය ධර්මයක්. අසත්පුරුෂයෝ කියනවා ලෝකේ කෙලස් බල වැඩි කියලා. සත්පුරුෂයා හොඳටම දන්නවා කුසල් බලය වැඩි කියලා. මම නැවතත් කියනවා සත්පුරුෂයා සම්මා දිට්ඨිය සම්මා සංකල්පය යොදාගෙන ඉදිරියට යන සත්පුරුෂයා හොඳටම දන්නවා කුසල් බලය වැඩි. අපි මේ විඳවන්නේ අපි මේ දුක් ගන්නේ අපි තාමත් කෙලස් බලය අදහන නිසා. ඒ නිසා මෙතෙන් යන කෙනා හිතා ගන්න තිය ඕනේ අපි මෙතෙන්ට එනකන් ආවේ තනි පෞද්ගලික සටනකින් මෙතෙන් ආවේ නිසා අපි ඉදිරියට යනකොටත් හැකි සංඥාව දිනු කරගෙන ඉදිරියට යන්න ඕනේ කුසල් බලය වැඩි බයි. බුද්ධජනන්සේ සඳහන් කළ තියෙන මේ හැම කෙනෙක්ගේම හිතේ ඒ දිදුලන ප්‍රභාස්වර නිවනට අවශ්‍ය කරන කුසලයේ තියෙනවා. පිටින් තියනවා තමයි කුණු ගොඩක්, පිටින් තියනවා තමයි පොඩි මලකඩක්. නමුත් ඒක බොහොම තුනි. ඕක අදහන්න ගියොත් ඇතුළත තියෙන අර ප්‍රභාස්වරය දක්වන්න හම්බ වෙන්නේ නැහැ. මාක්ස් වාදයේ පටන් ගත්ත කාල් මාක්ස් තුමත් කිව්වා, "මනුෂ්‍ය ස්වභාවයෙන් හොඳයි. මේ පන්ති සටන් නිසා මනුෂ්‍යය කෙලසිලා ඉන්නවා" කියලා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් කියලා තියෙනවා, "මනුෂ්‍ය ස්වභාවයෙන් හොඳයි. නමුත් මේ සාතන් නිසා, පාපේ නිසා කෙලසිලා තියෙනවා." සරුවචනාංශෙත් කිව්වා. ඉතින් අපි කවදාද අන්න ඔය සත්පුරුෂ පෙරහැරට එකතු වෙන්නේ. එහෙම නැත්නම් මට මේක කළ හැකි මම මේක කරනවා මුළු ලෝකේ 99.99999 කාමයේ දිගේ ගියාට, ද්වේෂයේ දිගේ ගියාට, හිංසාව දිගේ ගියාට අපි මෙතෙක් කළොත් නොදැනුවත් ඒක දිගේ ගියාට ඒ කුසලය එහෙම නැත්නම් සෝබන පැත්ත අදාහගෙන ඉදිරියට යන්න පටන් අරගත්තාම මොන්නම බලවේගයක්වත් නැහැ. පේන්න නම් තියෙන වැස්සට ඉස්සලා අකුණු කොට අකුණු විදුලි ගහනවා, සුලි සුලං එන්න වගේ හදනවා, ගස් සම්බරවාගෙන යන ගතියක් පේනවා. උඩුණකක්වත් අදින්නේ ඒ නිසා එහෙම සම්මා දිට්ඨි සම්මා සංකප්ප හදාගත්ත කෙනාට බුදුරණාහි සම්මා මේ ආරියෂ්ඨංග මාර්ගෙ පෙන්නවා ඔබ මීට පස්සේ මේ විදිහේ නියම සම්මා දිට්ඨියකින් සම්මා සංකල්පයකින් යුක්තව වචනේ පරිසම් කරගන්න මේ ලෝකයට උත්තර බඳින්න ගියොත් ලෝකයා ඉන්නෙම කෙලසිච්ච කෙලස් බලවත් කියන ලෝකේ. සක ලෝකෙ පිරිහෙනවා සදාචාර කෙලසෙනවා සිල් නැති වෙනවා පරිසරය කෙලසෙනවා ඕසොල්ල ඉරක කැඩිලා පරිසරයේ දූෂණය වෙලා එන්නේ අසහනය කියන ලෝකේ ගින්නිගෙන දැවෙනවා. භාවනා කරන එක දන්නවා එහෙම තමයි බෙදාගෙන කනවා නම් ඕන දෙයක් කන්න පුළුවන්. නමුත් සම්මා දිට්ඨි සම්මා සංකල්පෙදි කියනවනම් මේ ඔක්කොගෙම කතාවලට උහුමිටි තියන්න යන්න එපා. ඔක්කොම කතාවලට ඇයි හොඳයි කතා කරන්න ගියොත් මතක තියාගන්න මේ කතාව වලින් 99%ක්ම කෙලෙස් බරිතයි. ඒෂ කතා නොකර ඉන්නේක හොඳයි. ඒකත් එච්චරම හොඳ නැහැ. අවශ්‍ය වෙනවා කතා කරන්න ඕනේ. ආන්නේ ඒ කතාව පිළිබඳව අපි ඊයේ මතක් කරගත්තා. වෙච්ච දෙයක් කියන්නේ වෙච්ච හැටියෙන් කියන්නේ අහන මනුස්සයට ප්‍රයෝජනයක් කියනනම් කියන්නේ අහන මනුස්සයකට ප්‍රියනම් කියන්නේ. එහෙම නැති දේවල් කතා නොකර හිටියයි කියලා අපි කාටවත් බෑ අපිට වරදක් පටවන්න ඕ හිරේ දාන්න. දෙක ඒ විදිහ අපි අනවශ්‍ය කතා වලින් පැටලෙන්නේ නැත්නම් ලෝකයා පටලවා ගන්න නැත්නම් අපිට කරන්න තියෙන රාජකාරී වලත් සෑහෙන අඩුවක් සිද්ධ වෙනවා. අපි මේ අන්ධහැර පාණ්ඩ අල්ලපු ගෙදෙට්ට පේන්නයි මේ හම්බ කරන්නේ. අපි මේ අල්ලපු ගෙදෙට්ට පේන්නයි අඳින්නේ. අපි මේ අල්ලපු ගෙදෙට්ට පේන්නයි ගේ හදන්නේ. අපි මේ අල්ලපු ගෙදෙට්ට පේන්නයි කාර් එකක් ගන්නෙ. අපි අල්ලපු ගෙදර කට්ටියට වැඩි උසස් කරන්න ගිහිල්ලා මේ විශේෂඥවරුන්ගේ පොලිමේ ඉන්නේ වෛද්‍යවරුන්ගේ. එහෙම නැත්නම් ඇත්තටම අපේ වැඩේට ওই බඩවිතරක් ඉන්න ඔච්චරම පහඳින්න ඕන කමක් නැහැ. ඔච්චරම අතිකාල සේවාවල් කරන්න ඕන කමක් නැහැ. ඒ වගේම විලිවහ ගන්න ඔච්චර මෝස්තර ඕනෙත් නැහැ. මතක තියාගන්න මෝස්තරෙන් කියන්නේ විලි ලැති කරන එක. අද තියෙන මෝස්තරෙන් කියන්නේ විලි ලැජ්ජ නැති කරන එක. ඒ නිසා විලිවහ ගන්න එක ඕනෙත් නැහැ. ඒ වගේම දනිත් එක තෙමෙන්නේ නැත්නම් ගැටුලා භාවනා කරපන් කියලා හරිපුත්තු සාංශ කියපු තාලයට හෝ එහෙම නැත්නම් අපිට අවැසි වාසුලං මේ අනික් සතුන්ගේ බේරලා ගත කරන්න ගියක් කියන එක ওই මහා අත්‍තර විස්තර මොහතර මොකක්වත් ඕනේ නැහැ. ලෙඩක් වෙච්චාම උණු වතුරයි උණු වතුරෙන් සෑහෙන්න බේරෙන්න පුළුවන්. මම පහුගිය දවස්වල මම ලෙඩ වෙච්ච වෙලාවේ මමත් නව ලෝකෙ ගියා. මාත් ඔයම තමයි කී කිය හිටියේ. අචියේ ආපු බලපෑම කොච්චර වේගවත්ද කියනවනම් මටත් ගිහිල්ලා දවස් 6ක් ඉස්පිතාලේ ඉන්න වුණා. මට තේරුණා මං එතෙක්කල් ශරීර සෞඛ්‍යය එහෙම නැත්නම් එතෙක්කල් කායික දැරීමේ ශක්තිය පුරුදු කරපු නිසා ඒසා විශාල බෙහෙත් කන්දක් කාලත් මට අමාරුවක් වුණේ නැහැ. එහෙම නැත්නම් ඒ දීපු බෙහෙත් වල ප්‍රමාණයට ලීසි නෑ මිනිස්සෙක් ඉතුරු වෙනවා කියන එක. ඉතින් ඒ නිසා මතක තියානින්න ඒ ඔක්කොම මගාරවල අපි යන්නේ මේ අල්ලපු ගෙදෙට්ට පේන්න මිස අවශ්‍යතාවය සඳහන් වෙයි. ඒකටත් අපි අහු වෙන්නේ මේ වචන කතා කරන්න ගිහිල්ලා එමෙ නැත්තම් පුරාජේරු කියන්නේ ගිහිල්ලා. අන්ධහැර පාන්න ගිහිල්ලා. ඒ නිසා තමන් අන්ධහැරිය අඩු කළා, පුරාජේරු අඩු කළා, නොකල යුතු කතා නොකර ඉන්න දන්නවනම් අපිට රැයට බත් කාලා හොඳට නිදා ගන්න පුළුවන්. රැයට හීනෙන් බය වෙන්නේ නැහැ. උයාගත්ත බත කන්නත් පුළුවන් අපිට කන්න බැරි වෙලා තියෙන කට හොඳ නැති නිසා. අනවශ්‍ය විදියට අපි කතා කරන හැම වෙලාවෙම අහු වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් වචනේ හදාගත්තා නම් එන්නේ එන්නේ එන්නේ ක්‍රියාවලිය නැත්තම් අපි කියන සම්මා කම්මන්තේ අඩු වෙන්න පටන් ගන්නවා. මේ දෙක වචනයයි ක්‍රියාවයි දෙක අඩු කරපු මනුස්සයට මුළු ජීවිතේටම බලපාන අභියෝගයක් සරුවචනාංශය දෙනවා ජීවන රටාව සකස් කරගන්න. බඩ රස්සාව. ඒකට කියනවා ආජීවය කියලා. ඇවිද්දට තියෙනවා පැවිද්දගේ ආජීවය. ඒ වගේම භාවනා කරන යෝගාවචරට තියෙනවා යෝගාවචර ආජීවය. ගෙවල් දොරවල් දරුවන් රැගෙන දරුවන් ඇති කර නැත්නම් තියෙනවා ඒ නැත්නම්ගේ ආජීවය. මේව වෙන් වෙන් වශයෙන් සර්වචන් වහන්සේ සර්වඥතා ඥාණය පෙන්ලා දීලා තියෙනවා. ඉතින් මේ පෙන්ලා දීලා තියෙනවල් අමතක කරලා අපි අර අඳුරේටයි කට මත දොඩෝපි වට හැරියට ආජීවයේ කෝක වුණත් ධාර්මික හෝ ආධාර්මික හෝ හම්බකරනද සාධාරණෝ වේවා අසාධාරණෝ වේවා හම්බ කරන්න ගියොත් ඒ ආජීවයේ වැරදුනොත් වායාමයක් සම්මා වායාමයකට ඉඩ නැහැ අපි මානසිකව වැටිච්ච මානසිකව පෙරදිච්ච අසහනයටපත් වෙච්ච මිරිකලාරප උක්දණ්ඩක් වගේ තද වෙහෙස කර කායික මානසික තත්ත්වයටපත් වෙනවා ඉතින් කවදා හෝ ඔබට භාවනාවක් කරන්න අවශ්‍ය ශක්තිය දිගට පවත්වන්න ඕනේ නම් ආසන්න කාරණා වෙලා තියෙන්නේ ආජීවී ජීවන රටාව. ඒ නිසා සම්මා ජීවයට පස්සේ තියෙන සම්මා වායාමය අද හුඟ දෙනකොට වෙලා තියෙන්නේ කිසිම කාලසටහනක් එක දිගට කරගෙන යන්න බෑ. කිසිම විදියට පැයක් එක දිගට ඉඳගෙන ඉන්න බෑ. කිසිම විදියකට පැයක් එක දිගට සක්මන් කරන්න බෑ. ඒ මොකද ඇඟ පණන. ඉතින් හිතන්නේ මේ වෛරස් නිසා එහෙම නැත්නම් මේ ආහාර හොඳ නැති නිසා ඍතුගුණ හොඳ නිසා මොකක්වත් නිසා නේ බුදුහාම කියන්නේ ආජීවයේ තියෙන සකස් කරන්න බැරි. මේ විදිහට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුන අපි සීලෙටයි දාන්නේ. මේ සීලය ආර්ය අෂ්ටාංග මාර්ගයේදී විතරක් ප්‍රඥාවට පස්සෙන් තියලා තියෙනවා. මේක බරපතල ප්‍රශ්නයක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්. හැම තැනම බුදුහාමුදුරුවෝ කියලා තියෙන සීල සමාධි ප්‍රඥා. මෙතනදී ප්‍රඥා සීල සමාධි බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා හුඟවදෙනෙක් ප්‍රශ්න කරනවා දැන් මෙතෙක් ආපු පිළිවෙල නම් සීලේක ඉඳලා සමාධිය ඇති කරන ප්‍රඥාව ගන්න ඕනේ. දැන් මෙතනදී කියනවා ප්‍රඥාවෙන් ඕනේ සීලය සකස් කරලා දෙන්නේ කියලා. අන්න මේ සංදිස්ථානයේදී මේ ප්‍රඥාව සහ සීලය අතර තියෙන කොකද ඉස්සර වෙන්නේ කියන සංදිස්ථානයේදී තාමත්ම වැදගත් කෘත්‍යයක් කරනා මේ කර්මය. අපි මේ නිබ්බේධික සූත්‍රය අපිට ඉදිරිපත් කරන කර්මය. සර්වජන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මේ වගේ ආගමකට එහෙම නැත්නම් සදාචාරයකට එහෙම නැත්නම් හැදියාවකට යන්න නම් එයා අඩු ගානේ කම්මස්සකෝමි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දු කම්මපටිසරණෝ යං කම්මං කරිස්සාමීති තස දායාදෝ භවිස්සාමීති කියන කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය කෙනෙකුට තියෙන්න ඕනේ. එහෙම නැති කෙනෙකුට සදාචාරයක් පිළිබඳ වග වෙන්න බෑ. ඒ නිසා මේ කම්මසකතා ඥාණය ඒ සම්මාදිට්ඨිය ඇති කෙනෙකුට විතරයි බයලජ්ජාවක් හෝ ඉන්දිය සංවරයක් හෝ සීලේ පිළිගන්නේ. ඒ නිසා ඒකෙති පේනවා මේ බයලජ්ජාවක් ඇති කරන මෙතේ හිරියොතප් කියලා ශාසනය සඳහන් කරනවා. පවට බය සහ පවට ලැජ්ජාව එහෙම ඇති කෙනෙකුට විතරයි ඉන්ද්‍රිය සංවරයක් කරගන්න පුළුවන්. ඇහැ හික්මව ගන්න ඕනේ. නැත්නම් හිතන්නේ ඇහැ තියෙන රූප බලන්නනේ. කාමයේ සඳහා රූප බලනවා. කන තියෙන ශබ්ද අහන්නනේ උදේ ඉඳලා හැන්ද වෙනකම් මියුසික් අහනවා. නාසයේ තියෙන ගඳ බලන්න ඉතින් විවිධ රටවල වෙන ගෙනාපු ගඳ සුවඳ බලනවා. දිව තියෙන රස බලන්න ඉතින් විවිධාකාර සම්භාෂණ භෝජන සංග්‍රහවල යෙදෙනවා. කය තියෙන සැප විඳින ඉතින් විවිධ ආසන, විවිධ යාන වාහන, විවිධ ඇඳ කුටු පොට්ටු කුටු කුටු කොට්ට මෙට්ට වලින් සලසනවා. නමුත් කම්මසුකෝමි කම්මදායාදෝ කම්ම යෝනි කම්ම බන්දෝ කම්ම යං කම්මපටිසරණෝ යං කම්මං කරිස්සාමි තස්ස දායාදෝ භවිස්සාමි इति කියනකොට මෙවයින් ලැබෙන මේ විවිධාංගීකරණ ස්පර්ශහරා විශාල කර්ම රැස් වෙනවා ඒ නිසා කිලෝරක් නැති සංසාර දුකටපත් වෙනවා කිය එව්වා පිළිබඳව බයක් ලැජ්ජාවක් ඇති වෙන්නේ කර්මේශා කර්මඵලයේ පිළිගන්න හැට විතරයි. ඒක නිසා බටහිර ලෝකෙන් කවදාකවත් හොඳක් බලාපොරොත්තු වෙන්න බෑ. මුළු බටහිර දර්ශනයම හැදිලා තියෙන්නේ කර්මేశා කර්මඵලය පිළිගන්නේ නැතුව. හැබැයි මේ මෑතකදී කරන ලද සමාජ ගවේෂණ වල තියෙනවා 56කට වැඩි ප්‍රදේශයක් ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්නවයි කියලා කර්මేశා කර්මඵලය පිළිගන්නේ. යුරෝපයේ මෙච්චරක් ඉන්නවා. නමුත් රජයක් හදාකවත් ප්‍රසිද්ධ ආගමක් හදාකවත් ඒක පිළිගන්නේ පුද්ගලික වශයෙන් මනසෝ පිළිගන්න. විශේෂයෙන්ම පුනරුත්පත්ති කතා නිසා ඒ වගේම ඔය බාහිර පරිසරයේ මනුෂයාට විරුද්ධව නැගී හිටිනකොට මේ මනුෂයා කරපු දේ නිසාමයි මේ බාහිර පරිසරයේ කිපිලා තියෙන කියන එක හරහා පිළිගන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා බටහිරේ තියෙන සම්පූර්ණ මිච්ඡා දිට්ඨිය මිච්ඡා සංකල්පයක් සීලය පිළිබඳ හැඟීමක් නැහැ. අද අවුරුදු 13 පැනපු කෙල්ලෙක් ඉන්න පවුලක බටහිර ලෝකේ අම්මටයි තාත්තටයි කිසිම ස්පාසුවක් නැහැ. අවුරුදු 16 පැනපු කොල්ලෙක් ඉන්නවනම් ඊ ඒ වගේමයි හැබැයි අමාරුකම තියෙන කෙල්ලන්ගේ. ඒ නිසා මෙහෙන් ගිය දෙමව්පියෝ පැනපු ජෝඩු තුන් දෙනෙක් මට හම්බෙලා තිනවා දරුවෝ ඇති නොකරන්න තීන්දුව කළා කියලා. මොකද එහෙම දරුවෙක් හදලා අවුරුදු 20ක් යක් යනකම් ඒ විඳින දුක් අන්තිමට ඉවරෙන්නේ මොකද්ද? ඒ ගෑන දරුවා අම්මටයි අප්පටයි කුණු හරපෙන් බනින දවසේ. තුවක්කෝ දික් කරපු දවසේ. මහරාන්තික තර්ජනයක් කියලා කරපු දවස් තමයි පේන්නේ අනේ මෙච්චර මහන්සලා වැදුවේ මේකද හැදුවේ මේකද කියලා හිතෙන තරම් මොකද බයලජ්ජා පිළිබඳ කිසියම් පාඩමක් නැහැ. ওই බුරුමේ මම මේ සැරේ ගිහිලා ඒ පණ්ඩිත ශාන්සි කියනවා ඉස්කෝලේකට ගියාට පස්සේ ඒ ඉස්කෝලේ ගුරුවරයාට ඒ ළමයින්ගේ අවධානය ගන්න ළමයින්ගේ ජනප්‍රියතාවය ගැනීම ඉතාම වැදගත්. එයාට ඊගාව අවුරුද්දෙත් ඒ කොන්ත්‍රාත් එක ගන්න. ඒ නිසා ඒ ළමයින්ට ප්‍රිය දේවල් දෙනවා. ඒ මිනිස්සු කරන්නේම අම්මාගේ අප්පගේ නරක කියලා දෙනවා. ඒ දරුවන්ට කියලා දෙනවා උඹලා හිතලා කරපු දෙයක් නෙවෙයි අම්මයි තාත්තයි කාමයේ රමණය කරා උඹලා අහම්බයක්. ඒ නිසා අම්මට තාත්තට වඳින්න ඕනේ නැහැ. අම්මලා තාත්තට උඹලට ලොකු නැහැ. උඹලා දැනගනින්න නීතිය කියන උඹලා අවුරුදු 13 කනකම් උඹලට කන්න දෙන්න ඕනේ, බොන්න දෙන්න ඕනේ, අරසාව දෙන්න ඕනේ, අයිතිවාසිකම් ඉන්නපන්. ඉතින් මේ දරුවෝ හරි ලස්සනට ගෙදර ගිහිල්ලා අර ගුරුවරයා උගන්වන පාඩම් අම්මටත් උගන්වනවා තාත්තටත් උගන්වනවා. ඉතින් අම්මයි තාත්තයි දන්නවා මේ දරුවට ගැහුවොත් ඉරේ. චෝදනා කරුවොත් ඉන්න වෙනම පෙරක දෝරු දරුවන කතා කරන. කවමදාකවත් දෙමාපියෝ දිනන්නේ නැහැ. ඉතින් අන්තිමට දෙමාපියෝ ඉතාමත්ම හීනව දීනව බැගෑපත්ත අර දරුවන් කරන සියල්ලම කෙරුවට පස්සේ දරුවට කරන්න දෙයක් නැහැ දැන් අම්මයි තාත්තයි කියන දේ අහනින්දා ඒක ගිහිල්ලා ඊගාවට ගහන්න උගන්නපු ගුරුවරයාට. අම්මට දතර ගහලා හරියන්නේ නැහැ. ඉතින් අම්මයි දත වෙන කරන දෙයක් නැණ ඔළුව පාත් කරනවා. ඊට පස්සේ ගුරුවරට තමයි ගහන්නේ. ආන්නේ එහෙම පරිසරයක් තියෙනවා. මොකද මේ අඩු ගානේ කර්මේ සහ කර්ම වලේ අදහන් නැති නිසා. යම් කිසි කෙනෙක් සහ කර්මේ සහ කර්මඵලයේ අදහන සම්මාදිට්ඨිය ඒකට ඥානය කියලා කියනවා. කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය තියෙනවා නම් ඒ මනුස්සයාට පමණක් බයලජ්ජාව හිටිනවා. නිසා එතන පේනවා ඥානය ඇති කෙනාට විතරයි බයලජ්ජාව හිටින්නේ. බයලජ්ජාව තියෙන කෙනාට විතරයි ඉන්ද්‍රිය සංවරය තියෙන්නේ. ඉන්ද්‍රිය සංවරය තියෙන මනසට විතරයි සීලයක් තියෙන්නේ. ඉතින් මේ බුදුහාමුදුරුවෝ මේ ප්‍රඥාව සහ සීලය අතර තියෙන මේ ප්‍රත්‍යুৎපන්න සන්දර්භය දර්ශනය පෙන්වන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. ඉතින් භාවනාව සඳහා නොවි ආර්ය අෂ්ටාංග මාර්ගය ඉගෙන ගන්න කට්ටියට තේ බුදුහාමුදුරුවෝ උඩු යටකුත් කරලා පෙන්වන්නේ කියලා. ඒක සෝනදණ්ඩ සූත්‍රයේදී සරුවචාන්සේ සඳහන් කරනවා පඤ්ඤා පරිදෝතං භික්කවේ සීල පරිදෝතං සීල පරිදෝතෝ භික්කවේ පඤ්ඤා පරිදෝතං යම් කෙනෙකුගේ ප්‍රඥාව හොඳ පිරිසිදු නම් එයා ඒකාන්තේ සීලවන්තයි යම් කිසි කෙනෙක් හොඳට සීලවන්ත නම් එයාගේ හොඳ මානසික ශක්ති ප්‍රඥාව වැඩෙනවා එනිසා මේ ප්‍රඥාව සහ සීලය අතර අතිනත ගත ගතිය බුද්ධ ආදී උත්තරමයන් අන්සලා දැකලා තියෙන නිසා පඤ්ඤාවත්ත පඤ්ඤාවත්තායම් භික්කවේ සීලං සීලවන්තම් භික්කවේ ප්‍රඥා ප්‍රඥාවන්තයාට විතරයි සිල් රකින්න පුළුවන්නේ සිල්වන්තයෙකු විතරයි ප්‍රඥාව තියෙන්නේ. ඒ නිසා අපි හැම කෙනෙක්ගම සීලේ බලාපොරොත්තු වෙනවයි කියලා කියන්නේ අපි මේ ධර්මතාවයේ දන්නේ නැතුව මෝඩයින්ගෙන් අසත්පුරුෂින්ගෙන් කාලකන්‍යයන්ගෙන් සීලේ බලාපොරොත්තු වෙන්න බෑ. මේ මිනිසුන්ට පින නැහැ. මිනිසුගේ වැඩේම මේ සමාජ ධර්ම කඩන එකයි, වැඩේම කොනහන එකයි, වැඩේම තියෙන පද්ධති හොල්ලන එකයි. ඉතින් අපි අපේ සංසාරේ අපේ ජීවිතේ කොච්චර කාලයක් ඒ විදිහට වැඩි කරලා ඇද්ද? ඒ කෙරේ මොකක්වත් නිසා නෙවෙයි අපේ ප්‍රඥාව පහළ වෙච්ච නැති නිසා. ප්‍රඥාව පහළ වුණාට පස්සේ අපිට වගවීමක් එනවා. ඉතින් අපිට පුළුවන් ද හැම කෙනාටම මේක මෙහෙම විය යුතුයි කියලා කියන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපි දැනට යම් ආකාරයක සීලයක් රකින්නවනම් ඒක බුදුහාමුදුරන්ට ස්තුති වෙන්න මිස අපේ දක්ෂකමක් නිසා නෙවෙයි අපිට කරන්න තියෙන්නේ තව දුරටත් අපි අම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ තුන දියුණු පවුණු කරගත්තොත් එහෙම නැත්නම් මේවා පටිතද කරගත්තොත් අපි හිතාගත නැති ප්‍රඥාවකට යනවා. ගොඩනෙක් හිතනවා මේ භාවනා විදි කමඨාන් සුද්ධ කළා ප්‍රඥාව දියුණු කරා. යම් මට්ටමකට පුළුවන්. ඊට පස්සේ යා හැරිලා බලන්න ඕනේ මගේ වචන අඩු කරන්න බැරිද? මගේ ක්‍රියාකාරකම් අනවශ්‍ය සුඛෝපභෝගී දේවල් සඳහා ගත කරන මේ ක්‍රියාකාරකම් අඩු කරන්න බැරිද? මගේ ජීවන රටා පුළුවන් තරම් කල්යාණ මිත්‍රයන්ට කිට්ටු, සත්පුරුෂයන්ට කිට්ටු, ආගම ධර්මානුකූල කරගන්න බැරිද? ඒ දේවල් පිළිබඳව දශම ස්ථානයකවත් ආයෝජනයක් වැඩිපුර කරන්නේ නැතුව ඔයින් එහාට ප්‍රඥාව දියුණු කරන්න බෑ. ආර්ථික විද්‍යාව උගන්වනවා ස්කේල් ඉෆෙක්ට් කියලා එකක්. ඒ නැත්නම් මේව නැත්නම් ඒකට කියනවා රිටර්න් ටු ස්කේල් කියලා. අපිට අම්මමත් තවත් එක විදිහේ කවුරුද්දක් ඉගෙන ගත්තා. ඒකෙදි කියනවා ක්‍රිකට් පිච් එකක් තරම් ප්‍රදේශයක කොච්චර පොහොර දැම්මත් කොච්චර අවුව දුන්නත් කොච්චර ශ්‍රමය දුන්නත් ලෝකෙටම ඇති වෙන්න ආහාර වවන්න බෑ. ඒ ඉදමේ සීමාවක් තියෙනවා. ඒ සීමාව යහට ගියාට පස්සේ ඒකට දාන පොහොර ඕන වැඩි වුණොත් වස වෙනවා. ඒ නිසා ඒ සීමාවේ යම් ආහාර පොහොර ප්‍රමාණයක් යම් අවුව ප්‍රමාණයක් යම් ශ්‍රම ප්‍රමාණයක් දීපම ඒ ක්‍රිකට් පිච් එකෙන් ගන්න පුළුවන් උපරිමය ගන්න පුළුවන් යහට බෑ ඊට පස්සේ ඉදමක් කරන්න ඕන ඒ වගේ තමයි අපි භාවනා කරගෙන යනකොට අපේ ප්‍රඥාව යම් මට්ටමකට ආවනම් ඒක භාවනා මධ්‍යස්ථානයක භාවනා ශාලාවක් කරන්න පුළුවන් එච්චරයි ඊට පස්සේ ගෙදර ගියාට පස්සේ හොඳට මතක තියාගන්න නොකල යුතු කතා කොච්චරක් දවසකට කරනවද නොකල යුතු ක්‍රියා කොච්චරක් දවසකට කරනවද ඒ වගේම ජීවන රටාව වශයෙන් අපි හෙල්ලෙන්න කැමති නැ ඔක්කොම අහන ප්‍රශ්න තමයි ගිහිව ඉඳගෙන නිවන් දකින්න බැරිද කියලා අහනවා. නිවනටත් වැඩිය ලොකුයි ගිහිකම. ඒක රකින්න තමයි ආශාව තියෙන්නේ. කවදාකවත් හීනකින්වත් හිතන්නේ මැරෙනකොටවත් මේ කුණු කන්දල් ටික අතාරින්න වෙනවා. මේ දරුවෝ, මේ වස්තුව, මේ බූදල් සියරම අතාරින්න වෙනවා. ඉතින් ඒක අබිනිෂ්ක්‍මණයේ උත්කෘෂ්ඨ දෙයක් විදියට අබිනිෂ්ක්‍මණය කරන නිෂ්ක්‍මණය කියලා කියන්නේ නික්මීම අබිනිෂ්ක්‍මණය කියන්නේ උත්තරම නික්මීමක් විදියට උත්සාහ කරන්න බලපුවාම ඉතින් කියනවා මේ ස්වාමීන් වහන්සේලා නිකන් අනවශ්‍ය විදියට අධිකරණ අධිකාරී ශක්තියක් ධාන නිවන් දකින්න පවිදි වෙන්න ඕනේ කියලා වගේ බණ කියනවා කියලා නෑ එහෙම එකක් නෑ අපේ ශාසනයේ තියෙන සිද්ධි කීපයක්ම ජීවෙ ඉඳගෙන නිවන් දැකපුවා හැබැයි නිකමට වෙලාවක් තිබුණොත් පෑනක් අරගෙන ලකුණු කරලා බලන්න ගිහිව ලැබපු දෙන කී දෙනෙක් ඉන්නවද? පැවිදිලා ලැබපු කී දෙනෙක් ඉන්නවද? ඒලා 100ට එකක්වත් නැහැ ගිහිව ලැබලා. විශේෂයෙන්ම ආධ්‍යාත්ම මාර්ගේ. ඒක අපි උවා දක්වනවා. උවා දක්වන්නේ මොකටද මේ ගිහියන්ට පණන් ගන්න පුළුවන්. ඒ දෝෂයක් නැහැ. නමුත් Tamanට සාසනයෙන් මේ වගේ සේවයක් වෙලා තියෙද්දි තාමත් ඒකට ප්‍රතිආයෝජනයක් කරන්න තොත් දෙපර බහනෝ නම් ඒකම ඔලොමොට්ටලකම. ඒකම තකතිරුකමක් ඒකම ඒකටම කියතයි අවිද්‍යාව. ඒ නිසා හැම වෙලාවෙම බලන්න මෙච්චර අවුරුදු 2500ක් පරණ මිචි සාසනය අපිට මේ තරම් කීකරු කරන්න සීලවන්ත කරන්න දැනුමක් ඒ වගේම අපිට මේ නාමයේ මේ රූපයේ කියලා වෙන් කරගන්න පුළුවන් ගතියක් මේ සතිය මේ සමාධිය කියලා යාන්තම් අර තේරෙන්න පුළුවන් ගතියක් ආවනම් පැවිදි වීම ඕනේ නැහැ ජීජියත හැරීම ඕනේ අඩු ගානේ වචනේ පොඩ්ඩක් අඩු කරන්නේ අඩු ගානේ ක්‍රියා අඩු කරන්න අඩු ගානේ යහ ජීවන රටාවකට යන්න උත්සාහ කරන්නේ නැතුව අර ක්‍රිකට් පිච් එක ලෝකෙට ඇති වෙන ආහාර හොයන්න යන්න එපා. සරුවචන් වහන්සේ නම් නෙවෙයි ඒක ඇත්තටම මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙන්නේ යම් කිසි කෙනෙකුට මැරෙන වෙලාවට සතුටින් මැරෙන්න ඕන නම් එයා මේ කම්මාරාමතා, භස්සාරාමතා, නිද්දාරාමතා, සංගනිකාරාමතා, සංසග්ගාරාමතා කියන දේවල් ජීවත් වෙද්දිම අඩු කරන්න ඕනේ. කම්මා රාමතා කියලා කියන්නේ බොහෝ වැඩ කිරීමේ ආසාව වර්කහොලික්. ඒ වැඩ කිරීම පටන් ගත්ත කෙනාට මරණ වෙලාවෙත් වැඩ ඉවර නැහැ. අනිවාර්යයෙන්ම කඹරන්ට ඊගාවාත්මයක් ලැබෙනවා. ඒ වගේම Tamange කතාව ඉවර කරපු නැති මනුස්සයාට මේ භසරාමතාවේ තියෙන මනුස්සයාට නින්දෙදිත් කතා කරනවා. බස් එකේ තනියම යද්දිත් කතා කරනවා. ඉතින් මාසර් කවදාක සතුටින් මැරෙන්න හම්බ වෙන්නේ ඉවරයක් නැහැ. ඉතින් හුඟ දෙනෙක් හිතන ඒ විදිහට කතා නොකර ක්‍රියා නොකර ඉන්න හොඳම වැඩි තමයි බුදිය ගන්න එක. නෑ. බස නින්දාරාමතාවය වැඩි වුණොත් ඒත් අපාගත වෙනවා. ඒත් මරණ මොහොතේ මොනවා වෙයිද දන්න. ඒ නිසා කම්මාරාමතා, බස්සාරාමතා, නිද්දාරාමතා තුනම. ඊට පස්සේ තියෙනවා සංගනිකාරාමතා. මේ පිරිසක් එක්ක ඉඳ ආසාව. තනි වෙන්න හරියි බයයි. අන්ධකාරයට හරියි බයයි. ලෙඩ වෙනවට හරියි බයයි. වයසට යනවට හරියි බයයි. රැය වෙනවට හරියි බයයි. ඒ මොකද අර සෙනගක් එක්ක ඉඳලා පුරුදු වෙලා සංගනිකාවට කැමතියි. ඒ නිසා මුළු අවුරුද්ද පුරාම හම්බ කරලා දවස් හතක් විතර කීයක් හරි එකතු කරලා ලාස් වේගාස් යනවා. ඒකට ගොඩාක් වැඩ සාජකාරී තියෙනවා මුළු අවුරුද්දෙම අවුරුදු මාස 11ක් හම්බ කරලා එතෙන් යන එක තමයි ඇමරිකාවේ තියෙන ප්‍රධානම ජීවන රටාව. ඒකේ තියෙනවා සියලුම කාමයේ තියෙනවා, සියලුම සූදු තියෙනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් ලයිට් දාලා තියෙනවා, දවල්ෙදී ඉර පැවුවට වැඩි. ඉතින් හරි සංගණිකාවකදී ලැබිලි වෙලා ගියාම පස්සේ ඇමරිකාවේ ගිහලා තින්දෝ ලාස් වේගස් ගියේ නැද්ද? අයියෝ. ඇමරිකාවේ ඉන්න කට්ටියෙන් අහනවා. අපි එනවා අපිට ලාස් වේගස් යන ගාන යන්න බැරිද? ඉතින් අර මිනිස්සු ලැජ්ජාවටපත් වෙනවා. අනේ අපි මෙහෙටලා ඉඳගෙන යන්තම් භාවනා කරගෙන ඉන්නේ මේ මිනිස්සු එන්නෙම එතෙන්ට යන්න. එහෙම නැත්නම් ඩිස්නිලන්ඩ් යන්න. මේ සංගනිකා රාමයේ තාවේ නිසා කොච්චරනම් කෙලස් මෝදු කරනවද කොච්චරනම් වැරදි ආදර්ශයක් දරුවන්ට දෙනවද කොච්චරනම් වැරදි විදියට වස්තුව නාස්ති කරනවද ඒ වගේ මේ හම්බ කරන මිනිස්සු මානවයම නොමගරින්ද සැලසුම් හදනවා මුළු මානවයම නොමගරින්ද සැලසුම් හදනවා ඒකට තමයි ඒ පින්කතේ තමයි අපි සල්ලි දාන්නේ ඒ විදිහට සංසග්ගයේ සංගණිකා නැත්තම් සංසර්ගය සංසර්ගය කියලා කියන්නේ මිහි වගේ භාවනා මධ්‍යස්ථානට ආවත් ඒ Tamanට ප්‍රියමනාව කට්ටියට අඩු ගන්න ටෙලිෆෝන් කෝල් එකක් දෙන්න තියෙන ආසාව. නැත්නම් ඒගොල්ලන්ගේ ෆොටෝ එකක් ගෙනල්ලා බල බල ඉන්න ආසාව. නැත්නම් දකින්න තියෙන ආසාව මේ ආකාරයේ විදිහට දස්සන, සවන, සමුල්ලේපන, සංසර්ගාදී විදිහට අර తాවකාලිකව වෙන් වුණත් අර සම්බන්ධතාව පවත්තන්න තියෙන එකෙන් පේන්න තියෙනවා මැරෙන්න ලැස්ති නැහැ. මැරෙන්න ලෑස්ති නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒක දැනගෙන වෙන විදිහට කියනවා සම්මාදිට්ඨි සම්මා සංකප්ප වලින් තමයි තේරුම් අරගෙන මේ භස්සාරාමතාවේ කතා කිරීමට ආසාව. කම්මාරාමතාවේ වැඩ කිරීමට තියෙන තදබල ආශාව. එහෙම නැත්නම් නිදා ගැනීමට තියෙන ආශාව. එහෙම නැත්නම් ශෙනගක් එක්ක ඉඳ තියෙන ආශාව. එහෙම නැත්නම් මේ ප්‍රිය පුද්ගලයන්ගෙන් මොහොතකටවත් වෙන් වෙන්නේ නැතුව සංසර්ගයේ පවත්න්න තියෙන ආශාව. ඒ වගේම ඒ තුන ඒ පහ තියෙනවනම් සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරනවා මැරෙන්න ඉස්සෙල්ලා මේ පුද්ගලයා ප්‍රපංච බහුල පුද්ගලෙක් බාටපත් වෙනවා දොඩමලු කෙනෙක් බාටපත් වෙනවා ඇතුළත කතාව වැඩි කෙනෙක් බාටපත් වෙනවා කියන්න ඕන දෙය කෙලින් කියන්න දන්නේ වටවලල්ලේ ඇවිදිනවා ඉතින් ඒ ඒ කාට හරි දැනගන්න ඕන නම් මොකද්ද මේ ප්‍රපංච කියලා කියන්නේ මොකද්ද මේ වටවලල්ලේ යන්නේ කියලා පොඩ්ඩක් ටෙලිවිෂන් එකට අහුම්කම් දෙන්න ඒකේ තියෙන හරියක් තියෙන ප්‍රපංච තමයි රේඩියෝ එකට අහුම්කම් දෙන්න තියෙන හරියක් තියෙන ප්‍රපංචය පත්‍රේ බලන්න තියෙන හරියක් තියෙන ප්‍රපංච. ඒ නිසා ජනසන්නිවේදනය කියලා කියන්නේ මිනිස්සයා බුදුම විදිහට මත් කළා තියන්නේ එකක්. අපි දැන හෝ නොදැන මට හිතෙනවා කියන්න කියලා මේ communication centers හැම කෙනෙක්ම communication center එකක් හැම කෙනෙක් එක්කම සම්බන්ධතාවක් පවත්වනවා. ඒ පවත්වන කල් හිත කදාකා නිස්කලංක වෙන්නේ නැහැ. ඒ නිසා බැලූ බලමට වෙන එක සමාජ විරෝධී ආත්මార్థකාමී වැඩපිළිවෙලක් වගේ. ඒ නිසා ਸਰවඥාන්සේ සියල්ලට මේ කළ හැකි කියලා කියන්නේ නැහැ. පෙන්නලා දුන්නත් මොකද දෙනෙක් හිතනවා මෙච්චර ලස්සන ධර්මයක් ඉගෙන ගත්තට පස්සේ මේ ධර්මයේ කාට හරි කියලා දුන්නාම මොකද වෙන්නේ එහෙනම්? බණ ටිකක් කිව්වහම මොකද වෙන්නේ කියලා හරි හිතනවා. ඒ කෝකකින් හරි අර කතාව, ක්‍රියාව, දෙයකට ව්‍යාවෘත වීමේ හැකියාව අපි සාධාරණීකරණය කරන තාකල් හිතේ ඇතුළත දොඩමලු භාවය ප්‍රපංචකරණය මේකට වාග් බහුල්‍ය කියන වචනය පාවිච්චි කරනවා. වචන වැඩිකම කද්දාක සනීප කරන්න බෑ. ඒ නිසා දැඩිසේ අධිෂ්ඨාන කරගන්න ඕනේ මේ වචනේ කතා නොකර බැරිද. බුදුජානනාංශේ රාහුල පුංචි හාමුදුරන් කිව්වේ පච්ච වෙක්කිත්ත වච්ච වෙක්කිත්ත රාහුල භාසිතම්පා. රාහුල යමක් කතා කරන්න ඉස්සලා කල්පනා කරලා බලපන් නෝනේ සලකා බලලා කතා කරපන් මේක කියන්න ඕනේද කියලා. නැත්තම් නොකිය නිකන් ඉන්න. මොකද කියමනේ වෙන්නේ තව මනසක් අවිශ්වනවා. ඒ මනසෙන් ආපස්සට ගහනවා කම්පන චංචල වේගය. ඒකට මේ මනස නතර වුණොත් අර වේග ආපු වෙලාවට ඉතින් අවිශ්වයි. ඒ නිසා මේ විදිහට සීල සමා ප්‍රඥාවක ඉඳලා සීලෙට ප්‍රඥාවෙන් සීලෙට දක්වන අනුග්‍රහිතය අනුග්‍රහය සුවන් මාර්ග ඥානයේදී ශීලබ්බත පරාමාස වශයෙන් යෝගාවචරයට බුද්ධියට සින්න වෙනවා. දැනගන්නවා මේ ප්‍රඥාව දිගින් දිගට වඩන්න නම් සීලය කියලා අදහස් කරන්නේ මොකද්ද කියලා. දැඩි වෘත රැකිල්ලක්වත් මොනවත් නෙවෙයි මේ භාවනා කරන කෙනා කතාව අඩු කරන එක. උත්කෘෂ්ඨ මට්ටමේ. භාවනා කරන කෙනා විවිධාකාර කර්මාන්ත වල යෙදෙනවා අඩු කරනවා. භාවනා කරන කෙනා අනවශ්‍ය ජීවන රටාවල් වලින් අයින් වෙලා චාම් නිහතමානී ප්‍රයෝජනෙ සලකලා කරන ජීවන රටාවට ක්‍රමයෙන් යන්න පටන් ගන්නවා නම් ඒකට ගොඩාක් කල් ගන්නවා. ඒක ਸਰවචනාංශ පව පිළිගන්නවා. සෝවන් වුණත් සෝවන් වෙච්ච පුද්ගලයාට පවා ඒ ඒ සෝවන් භාවයට සිද්ධ වෙන්න බොහෝ කල් ගන්නවා. ඒ නිසා භාවනා කරන කෙනාට හිතා ගන්න ඕනත් අපි යම් ප්‍රමාණයකට සීලයක හිටියා නම් යම් ප්‍රමාණයක චිත්තවිසුද්ධියක් ලැබුවා නම් යම් ප්‍රමාණයක ditthිවිසුද්ධියක් ලැබුවා නම් ඒ විසුද්ධි හරහා නැවත සීලේ පරිතද කිරීම කරන්න ඉතින් මේක මේ මේ කියන સંદર્ભේ විස්තර කරන සුන්දරම ධර්ම දේශනා තමයි ආර්ය වංශ ප්‍රතිපදාව. ආර්ය වංශ ප්‍රතිපදාවේදී සර්වචන් වහන්සේ නැවත නැවතත් කෙලෙස් නොයිපද වීම පිණිස කෙනෙක් තමන්ගේ ඇඳුම කෙරේ පිහිටියන්න ඕන කොහොමද කියලා කියලා දීලා තියෙනවා. තමන්ගේ ආහාර વિશે පිහිටන්න ඕන කොහොමද කියලා කියලා දීලා තියෙනවා. සමන් තමන්ගේ සේනාසනය පිළිබඳ පිහිටන්න ඕන කොහොමද කියලා දීලා තියෙනවා. සන්තුට්ඨෝ හෝති iterator චීවරේන iterator චීවර සන්තුට්ඨිය ආචවන්නවා සන්තුට්ඨෝ හෝති iterator පිණ්ඩපාතේන පිණ්ඩපාත සන්තුට්ඨිය ආචවන්නවා සන්තුට්ඨෝ හෝති iterator සීනාසනේ සීනාසන සන්තුට්ඨිය ආචවන්නවාදී කියලා කිතියෙන් සඳහන් කරනවා ලද යම් ඇඳුමකින් සතුටු වෙලා ඒ ලද යම් ඇඳුරකින් සතුටු වීමේ ಗುಣ කතා කරන ගතිය තියෙනවනේ එයා ආර්යයන් වහන්සේලාගේ ආර්ය ප්‍රතිපදාවට ගැලපෙනවා. එහෙම නැතුව මේ ඇඳුම මට හොඳ නෑ මේක අරකයි මේකයි කිය කියා මෝස්තර හොයා. මේ මෝස්තර හොයන්නම් පිටිපස්සේ යන කෙනාට කොච්චර භාවනා කරත් කොච්චර දන් දුන්නත් කොච්චර සිල් රැක්කත් බුදුරජාණන් වහන්සේගේ මේ නිර්වේදය නෛර්යානික ශීෂත් ධර්මයට කිට්ටු කරන්න බෑ. ඒකට කිට්ටු කරන්නේ කාම මේ රූප ලෝකයේත් එක්ක දක්ෂ වෙන්න. තෝයි තත්ත දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ අයං උච්චති භික්ඛවේ භික්ඛු පෝරාණී අග්ගඤ්ඤී ආර්ය වංශේ තීතෝ ඒ විදිහට තමන් ඇඳුනේ ඇඳුම විලිවසා ගන්න අවුව වැස නැතර කරන්න ඇර තව කාටවත් කැපී පේන්න හෝ කාමයේ දනවන්න නෙවෙයි ආන්නේ මැදුමකින් සතුටු වෙන්න ඒ වගේම තමන් ගන්න ආහාර ටික බඩගෝස්ත්‍රේ රැක ගන්න බඩ විතරක් ගන්න මිසක් ආ භෝජන සංග්‍රහ පිණිස යන්න ගියොත් ආර්යවංශ ප්‍රතිපදාවට නිඳා වෙනවා. එහි දක්ෂ වෙන්න ඕන. අනලස් වෙන්න ඕන. කො හැම වේලකදීම කල්පනා කරනවා. සම්පජාන හොඳට නුවණින් කල්පනා කරනවා. ප්‍රතිශතෝ සිහියෙන් කරන්න ඕන. අන්නේම කරනකොට කරනකොට යාට හම්බ වෙන මේ ආජීවය ඒකට කියන්නේ ආර්ය වංශ ප්‍රතිපදාව කියලා. ඒ වගේම තමයි පාවිච්චි කරන සීනාසනය පිළිබඳව ඒක මම මම තේරුම් ගත්තේ වචන තුනකින් එකක් තමයි තමන් පරිභෝග කරන දේ ප්‍රයෝජනෙ සලකලා පරිභෝග කරන්න අතිශෝක්තියට යොදන්න එපා. පරිභෝග කරන දේවල් පිළිබඳව චෝදනා කරන්නත් එපා. මට මේක නැති උනායි කියලා. අයිතිවාසිකම් ඉල්ලන්න යන්නත් එපා. ඒවා වෙන්නේ කර්මානුරූපව. එන කර්මානුරූපව එන දෙයට සතුටු වෙන්න හැබැයි මේක කායිමත් අපේක්ෂා කරන්නත් එපා. මම ජීවිතයක් ගත කරන නිසා මගේ දරුවෝ මගේ සහෝදරයෝ ඒගොල්ලොත් නිහතමානී වෙන්න ඕනේ. ඒගොල්ලොත් අල්පේච්ඡ වෙන්න ඕනේ. ඒගොල්ලත් ප්‍රයෝජනෙට සලකලා කටයුතු කරන්න ඕනේ. ඒගොල්ලෝ චෝදනා කරෙන්ද නරකයි. ඒගොල්ලොන්ට අයිතිවාසිකම් ඉල්ලන එක නරකයි. එහෙම හිතන්න එපා. එහෙම කරන්න බෑ. පින් ඇති ඥානෙ නැති කෙනාට කරන්න බෑ. ඒ නිසා යම් දවසක අපි මෙවැනි වැඩමුළුවක් කරලා ගෙදර ගිය දවසක එහෙම නැත්නම් අපි නැවතත් අපේ ජීවිතය පිළිබඳ සමාලෝචනය කරන වෙලාවක අපිට පේන්න තියෙනවා නම් එnde ende ende ende මේ සම්මා වාචා කියන පැත්තේ පුංචි වෙනසක් අපේ සිද්ධ වෙනවායි කියලා. සම්මා කම්මන්ත කියන පැත්තේ පුංචි වෙනසක් අපි ළඟ වෙනවායි කියලා. සම්මා ආජීවයේ පිළිබඳව පුංචි වෙනසක් වෙනවායි කියලා. ඒ ආරිවංශ සූත්‍ර දේශනාවේ සඳහන් කරලා තියෙනවා මේ විදිහට ලදයම් දෙකින් සතුට වෙන ලදයම් දෙකින් ಗುಣ කතා කරන එහි දක්ෂ වූ ප්‍රඥාවන්ත වූ සත්‍යමත් වෙච්ච පුද්ගලයා උත්තරාය චේපි දිසාය විහෙරති සුවේ වරතින් සාති නතං අරති සාතික. එයා උතුරු කුරු දිවයිනේ හිමමැද ජීවත් වුණත් ඒ පුද්ගලට කවදාකවත් කම්මැලිකමක් නීරස ගතියක් එන්නේ නැහැ භාවනා උනන්දුවේ කැඩිල්ලක් වෙන්නේ නැහැ. එමන්චා දකුණු කුරු දිවයිනේ ජීවත් වුණත් එයාට කවදාකවත් කම්මැලිකමක් නිදිමතක් එන්නේ නැහැ අවදි ගතිය එනවා. නැගිනිර දිශාවේ ජීවත් වුණත් බටහිර දිශාවේ ජීවත් වුණත් අරතිය නැමැති අධිකුසයට කම්මැලි ගති කවදාකවත් එන්නේ නැහැ. දැල්ලව ගත්ත පහනක් වගේ, පත්තු කරගත්ත වෙල්ලින් ලාම්පුවක් වගේ දිගටම හිත අවදීන් තියෙනවා. මොනම දෙයකින් අසැලෙන්නේ නැහැ. ඉතින් ඒක මේ මේ සීලෙන් ගන්න එකක් නෙවෙයි. සීලෙන් නොවෙන්නෙත් නෙවෙයි. සමාධියෙන් ගන්න එකක් නෙවෙයි. ප්‍රඥාවෙන් ගන්න එකක් නෙවෙයි. ආජීවය. ඒක නම් සීලයට සම්බන්ධයි. ඉතින් මේ පටිතද කිරීම යම් කිසි කෙනෙක් අතෙන් සිද්ධ වෙන්නේ නැත්නම් භාවනාවෙන් පමණක් පොත් කියවෙන ඥාණයෙන් පමණක් එහෙම නැත්නම් ආශිර්වාදයකින් එහෙම නැත්නම් පෙරපින් කරපු ආනිසංසකෙන් මේක සිද්ධ වෙන්නේ කල්පනා කරලා බලන්න ඕනේ අපි මේ යන ගමනේදී තවදුරටත් අපේ වචන වාග් බහුල්‍ය අඩුකරනද දේවල් වල ව්‍යාපෘත වෙලා ගත කරන ගතිය අඩුකරනද ඒ වගේම ලද දෙයින් සතුටු වෙන ජීවන රටාවකට යන්න කවුද බලපෑමක් කරන්න ඉන්නේ එකම බලපෑම ඉන්නේ Tamange මෝඩකම හරහා දෙවන්නේක් ඉන්නවා නම් තෘෂ්ණාව කියලා කියනවා. යම් කිසි කෙනෙකුට ඒ විදිහට බාහිර බලපෑමක් කරනවා නම් කතා නොකර ඉන්න එක හොඳ නෑ බෑ උඹට දෙන්නේ නෑ කියලා. ඒ නැත්නම් තමන් කරගෙන යන වැඩ අඩු කරලා භාවනා කරන වෙලාව වැඩි කරන එක කරන්න දෙන්නේ නෑයි කියලා. ඒ නැත්නම් උඹ නිහතමානී ජීවිතයක් ගත කරන්න බෑ අනිවාර්යයෙන්ම සුඛෝභෝගී වෙන්න ඕනේ නැත්නම් දුක්ඛිත වෙන්න ඕනේ කියලා එවැනි පුත්‍රලා අපි කියනවා වාලයි කියලා. 16යි කිය. එහෙම නැත්නම් බැගෑ වෙච්ච කෙනෙක් කිය. ඒ නිසා අපිට හම්බෙලා තියෙන මානවයිජ වාසිකම තමයි අපිට කිසිම කෙනෙකුට පුළුවන්කමක් තියෙන්න බෑ. අපිට අපේ ජීවන රටාව හදන්න ඕන නම් ඇඟිලි ගන්න. බුදුහාමුදුරුවෝ ඇඟිලි ගහනවා පුරුෂධම්ම සාර්ථි ගුණය හරහා හොඳ පැත්තට. නිසා යම් කිසි කෙනෙක් අපිට ඇඟිලි ගහන නරක පැත්තට ඒ මනුස්සයා කියන්න පාප මිත්‍රයයි කියලා. අසත්පුරුෂයයි කියලා. ඇසුරු කළ නොයුතු පුද්ගලයා. ඒ පුද්ගලයා හිමීට අයින් කරලා අර සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව පිටේ යනකොට තමන්ට දැනෙන ගුණේ තමයි දිවා රාත්‍රී දෙකේ පවතින අවදි ගතිය. ලෙඩ වෙන්නේ ඉස්සරලයි ලෙඩ වුණාට පස්සේ. බඩගින්නේ ඉන්නකොටයි බත්චාවට පස්සේ. සීතල ඍතුවට ඉස්සරලයි සීතීත්වට පස්සේ. ගමනක් ගියාට ඉස්සරලයි ගමනක් ගියාට පස්සේ. දිකීදි මේක ගානට තියෙනවනම් හුඟක් කල් යනවා එක ගානට එන්න. තමන්ට තේරෙනවනම් බැටරිය ඩිස්චාර්ජ් වෙනව අඩුයි. දුවන එන්ජින් එකේ දුවන කාර් එකේ නිතර නිතර බැටරිය charge වෙන ගතිය තියෙනවනේ ඒකෙන් තමයි දැනගන්න පුළුවන් ඉන්නේ මගේ සීලය සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව දැන් මට ධෛර්යයක් දෙනවා ඒ මට්ටමේ බුදුන්ගෙන් ලැබෙන එකක් නෙවෙයි මම නැවතත් කියනවා ඒක බුදුන්ගෙන් ලැබෙන එකක් නෙවෙයි ධර්මයෙන් ලැබෙන එකක් නෙවෙයි සංඝයායෙන් ලැබෙන එකක් නෙවෙයි පිටින් ලැබෙන එකක් නෙවෙයි තමන්ම ප්‍රතිසද කරගැදීම හරහා ලැබෙන්නේ ඉතින් එවැනි පරිසද කිරීමක් නෝන්ජල්කමක් බය අදුකමක් කියලා කියන කෙනා දැනගන්න ඕන පුළුවන් තරම් ශේෂ්ත්‍රයෙන් අයින් කරා. එවැනි දෙයක් 50 සමාන කරගෙන රකින්න කෙනා දැනගන්න ඕනේ මේ මිනිස්යාගේ බපුවේ තමයි ශාසනය තියෙන්නේ. මේ මිනිස්යා තමයි මේ ශාසනය මේ 2600ක් කල් ගෙනත් දීලා තියෙන්නේ. අපිටත් තියෙන එක තමන්ගේ හෘදේ තැම්පත් කරගන්න නම් අපි මේ විදිහට ප්‍රඥාවන්තව ශීලපද නැත්නම් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව රකින්න ඕනේ. රකින්න ගමන් ඒ අවදිභාවයට එනකොට Taman තුලේ සම්මා වායාමය යහපත් වෑයම පුලුල් වෑයම එන්න පටන් ගත්තට පස්සේ එවැනි වෑයම සහිත පුද්ගලයන්ට ඉබේම ආකර්ෂණය එවැනි අවදිමතක් තියෙන පුද්ගලයන්ට ඉබේම ආකර්ෂණය වෙනවා එතකොට තේරෙනවා එවැනි වෑයමක් එවැනි සම්මා වායාමයෙන් එන්න පටන් ගත්තාම සූසට කලාවල්ම කරන්න පුළුවන් කිසියම් පුහුණුවක් නැතුව ඕනේ ඥානයක් ආකර්ෂණය කරන්න පුළුවන් කිසියම් හැදෑරීමකින් තොරව. ඒව එතකොට කර්මානුරූපව ඒ මනසට ආකර්ෂණය වෙනවා good vibes කියලා කියන ඒවට ඒ ভাইබ්‍රේෂන් වලට කනෙක් වෙනවා. අපි හිතලා ගන්න PhD වල අපි හිතලා ගන්න ඩිග්‍රීස් වල අපි හිතලා ගන්න ඩිප්ලෝමා වල තියෙන්නම කුණු කණ්ඩායම්. අපිට අදාළ දේවල් නෙවෙයි. අපිට අදාළ දේවල් එන්න නම් අපි වායාමයේ සකස් කරන්න ඕනේ හිත නිතරම ආතාපී ගුණයෙන් තපස් ගුණයෙන් රැකගෙන අවදි කරගෙන ඉන්නකොට සම්බන්ධ වෙන්නෙම මේට වැඩිය යහපත් මේට වැඩිය ප්‍රගතිශීලී මේට වැඩිය අභිවෘද්ධිය කැමැති පුද්ගලයන් එකමයි. ඒක මහ පුදුමාකාර නෙට්වර්ක් එකක් තියෙන ලෝකේ. යම් ප්‍රමාණයකට තමයි සීලවන්තව කාටවත් පෙන්වන්න නෙවෙයි කියාපාන්න නෙවෙයි ඒ සීලය සකස් කරගෙන එයින් ලැබෙන මේ අවදිභාවය දිනු කරාට පස්සේ ධර්ම විශ්ින් අපිව තෝරා ගන්න ලබනවා මම මේ මිනිසයා ලාභ සත්කාර සම්මාන සිලෝක කිසියකුත් තොරව මේ විදිහේ සීලයක් රකිනවා මේ විදිහේ ප්‍රඥාවක් තියෙනවා මේ විදිහේ සමාධියක් රකිනවා එතකොට මේ ධර්මය ඕජාව ඒ පුද්ගලට ඉබේම ලැබෙන්න පටන් ගන්නවා ඉතින් ලැබෙන්න ලැබෙන්න ලැබෙන්න මේ සම්මා වායාමයේ හරහා තීරුම් අර ගන්නවා ඒ ධර්ම ඇතුළට ගලා එන ගතිය තීරුම් ගන්න ගතිය බාධාවකින් තොරව නිසිනින්දේ ඒකට ඕන විදිහට ගලා යෑම සඳහා අපි කරන්න තියෙන්නේ සතියෙන් වර්තමාන මොහොතේ හිත පවත්වන එක විතරයි. සම්මා ආජීවයේ තියෙනවනම් සම්මා සති සම්මා වායාමයේ තියෙනවනම් සම්මා සතියේට බුද්ධුම ධෛර්යයක් කරන් දෙනවා තේරෙන්න පටන් ගන්නවා මොනම දෙයක්වත් හොයාගෙන ගියොත් හම්බ වෙන්නේ සෙකන්ඩ් හෑන්ඩ් එක. ලැබෙනව නම් ලැබෙන්නේ ඔරිජිනල් එක. නියම බඩු. ඒක වෙන්න නම් පුළුවන්තරම් චිත්තසංතානේ වර්තමානයේ පවත්වා අර කියන විදිහේ සම්මාදිට්ඨිය ඇති වෙන්නත් අපි චිත්තසංතානේ වර්තමානයේ පැවැත්තිලින් තමයි ඉතින් ඇවිල්ලා තියෙන්නේ. එමෙතන සතිපට්ඨානේ හරහා තමයි. නමුත් මෙතෙන්දි ගියාට පස්සේ සතිපට්ඨානේ ආඩ්‍ය වෙන්න පටන් ගන්නවා. පන්නරේ තියන්න පටන් ගන්නවා. පණ පෙවෙන්න පටන් ගන්නවා. තේරෙන්න පටන් ගන්නවා හොයාගෙන ගිහිල්ලා අමුඹ කනවට වැඩිය හොඳයි ගහෙන් වැටිච්ච ඉදිච්ච අඹේ කන්නේ. ඒකට කරන්න තියෙන ඉවසන එක විතරයි. ඒ ඉවසන තමයි අර අවදි ගතිය තියෙන්නේ. එයා දන්නවා කොහෙන් හරි මට ලැබෙන්න තියෙන එක ලැබේ. නොලැබෙන්න තියෙන නොලැබේ. ඒ නිසා ඒ අවදි ගතිය එන්න හුඟ දෙනෙක් කියන අපිට වෙලා නැහැ. අපිට වගකීම් තියෙනවා. අපිට මේ ඒ වගේ පහසුකම් නැහැ. ඉතින් ඒගොල්ලෝ ඒ නිසා කරන්න හදන්නේ තව දුරටත් සතියෙන් තොරව අසතියෙන් කලබලෙන් ගත කරනවා. ඒක එතකොට විෂම චක්‍රයකට වැටිලා පිළිකාද එහෙම නැත්නම් මානසික අසහනද මානසික රෝගද එහෙම නැත්නම් මොනවා හරි අර ශරීරයේ ඇතුලේ තියෙන සෛලවල එකතු වෙන්න පටන් ගන්නවා. අර විෂමතාවය. ඉතින් ඒක නිසා යම් දවසක ඒ පුද්ගලයා වර්තමාන ජීවත් වෙන්න පටන් අරගත්තොත් ඒ ඔක්කොගම තියෙන මේ ආතති ගති, අසහන ගති දුරු වෙලා මේ ලෝකෙ සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයක් අනුව. මේ හේතුඵල ධර්මයේ අසාධාර්ණයක් සිද්ධ වෙනවා අපි කියනවා අපි මොනවාරි කර්මයක් කරලා ඒකට තැලිලා වැඩක් නැහැ, සැලිලා වැඩක් නැහැ, තැවිලා වැඩක් නැහැ. ඒ වෙනුවට අවදි මනස පවත්නවා. ඒ වෙනුවට එළඹ සිහිය පවත්තලා ඒ සතිය පවත්තන විශාල ශක්තියක් ඕනේ. ශක්තිය තමයි අපි ඔය සම්මා වායාමයේ තුලින් ගන්නේ. ආන්නේ විදිහට මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවෙන ශප ආවත් දුක ආවත් ලාභ වුණත් පාඩු වුණත් යසස ආවත් අයස ආවත් ඒ ඔක්කොටම සමසිත පවත් ගන්න පුළුවන් වෙලාවට විතරයි සමාධියක් එන්නේ. ඒකට තමයි සමාධිය කියන්නේ. එහෙම නැතුව අපි හිතාන ඉන්න සමාධිය කියන අර්ථකතනය සම්පූර්ණ බොළඳ අතහසක්. නියම සමාධිය කියලා කියන්නේ විෂම ලෝකේ සමහිත පැවැත්ම. ඒ සඳහා සතිය දියුණු වෙන්න ඕනේ. අර කියන විදිහ අෂ්ටෝක ධර්මයේ අනිවාර්යයෙන් මේගොල්ලෝ ඒගොල්ලන්ගේ චක්‍රය අනුව කරකවෙනවා. ඒක විශේෂ නොසලෙන මනසක් ඇති කරගත්තොත් ඒ පුත්කලට ඕනම දෙයක් ඉදිරිපත් වෙච්ච වෙලාවක එහිදී නොසලෙන මනසක් එහෙම නැත්නම් කම්පිත නොවන මනසක් ඇති කර ගැනීම විනෝදාංශයක් වෙනවා. මම බරපතල අම්මා මලා තාත්තා මලා ගෙටගිනි ගත්තා වස්තු භෝග විනාශ වුණා කියනකොට බලාගෙන ඉන්නවා ඒකෙදී සැලුණයි කියලා ඒව හම්බ වෙන්නේ නැහැ. මරිච්ච අම්මා ආයෙන්නේ නැහැ. ඇඬුවයි කියලා. වස්තු ලැබෙන්නේත් නැහැ. නොසැලෙන්න පුළුවන් දෙකේ. ඊට මේ ළඟදී එක්කෙනෙක් මට කියනවා <clears throat> එයා අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න හදන යාළුවෙකුට ලංකාවේ රුපියල් වලින් කියනවා නම් ලක්ෂ 10ක වගේ මුදලක් දීලා තියෙනවා මේක අරගෙන පටන් ගන්න. කිසිම ලියුම් ඉල්ලක් ලියකිවිල්ලක මොකක්වත් නැතුව. ඊට පස්සේ ඔයාට ඕනේ නම් ඒ හදාගත්ත ව්‍යාපාරේ මම ටික කාලයක් යනකම් පරිපාලනය කරලා සුකස් කරලා දෙන්නම් කියලා. ඉතින් ඊට පස්සේ ව්‍යාපාරය හතියාගෙන යන වෙලාවේදී එයා අර ලක්ෂ 10න් ලක්ෂ දෙකක් ආපහු දුන්නා. දීලිවල අවුරුදු 7ට පස්සේ report එකක් කිව්වලු ඔබතුමා මගේ ව්‍යාපාරය පරිපාලනය කරන කාලේ මට වෙච්ච පාඩුව ලක්ෂ 8යි. ඒ නිසා මම ඔබතුමාට ඉතුරු මුදල් ගෙවන්නේ ඒ නිසා මගේ ගනුදෙනු සමත්යි කියලා. ඉතින් අර මනුස්සයා හිතුවලු මේ මනුස්සයා ලක්ෂ 10කුත් දීලා මාස හතරක් පහක් වැඩ කළේ ඒක සාමයේ පරිපාලනයක් කරලා දීලා අන්තිමට හම්බෙච්ච සහතිකය මොකද්ද? ලක්ෂ දෙකක් හම්බෙලා තිනවා. ඉතුරු ටිකට කියලා තියෙනවා ඔබතුමා පරිපාලනය කරන කාලේ මෙච්චර පාඩුයි මට බිස්නස් එක. ඒ නිසා ඉතුරු ගන්න ගෙවන්නේ නැහැ. ඉතින් ඇති වුණාලු එක පාරටම මේ මිනිසුනද යාළුවෝ කියන්නේ. ඊට පස්සේ ටිකක් වෙලා කල්පනා කරන්න හිතුවලු දැන් මයි ළඟ ඊට වැඩි මුදලුත් තියෙනවා ඒ වගේ ව්‍යාපාරත් වෙනවා මේ සීරමත් දාලා මැරෙන්න වෙනවනේ. දැන් මට පුංචි අභ්‍යාසයක් ලැබිලා තියෙනවා. මේ මුදල නැති වුණාට නොසැලී ඉන්න පුළුවන් කියලා. මේක මට අම්මා කියලා දෙන පාඩමක් නෙවෙයි. තාත්තා කියලා දෙන්නෙත් නැහැ. හොඳ කල්යාණ මිත්‍රෙක් කියලා දෙන්නෙත් නෑ. මේ මිනිස්සයා විතරමයි කියලා දෙන්නේ. ඒකට අසත්පුරුෂයෙක්ම ඉන්න බෑ. අසත්පුරුෂෙන් නැත්තම් අර වගේ වචන කියන්න බෑ. ඉතින් අසත්පුරුෂයා බුදුහාමුදුරුවෝ ආවේ. ඉතාම ගැඹුරු පාඩමක් උගන්වනවා. නමුත් ඒ පාඩම ගන්න මනුෂයාතේ තමයි ඒකේ දක්ෂකම තියෙනට ඕන තරම් පුළුවන් නීතිඥෙක් දාලා නඩු කියලා අර මනුෂයාට විරුද්ධව යන්නේ. මම කල්පනා කරලු නෑ මොනවත් නැතුව මේ දේ විඳ දරා ගන්න පුළුවන් ශක්තියක් මට තියෙනවා කියලා. ඉතින් අපි මෙහෙම දෙයක් ඉස්කෝලේක ළමයින්ට උගන්වනවත් මොනවා කියයි? දාහපත් ගුරුවරයෙකුට කියන තරම් ගුරුවරයෙක් දන්නේ නැහැ. අර ලොකු සංසී ඉන්න කාලේ අපි ඔය මේ හිටපු අපේ දායක සභාවේ ලේකම් මහත්තයලගේ ගෙදර කඩලා ඒ නෝනාගේ රත්තරන් බඩු ටිකයි යෝගී රත්තරන් බට්ටිකයි සේරම අරගෙන ගියාම ඔච්චර හල්ලි හම්බුත් ඒවටත් මිනිස්සෙක් නෙවෙයි. ඉතින් මේ මනුස්සයාට කල්පනා වුණා අර ගෙදරම නැවතන් දීපු මිනිස්සෙක් තමයි පණිවිඩය දීලා තියෙන්නේ අර JVP සංවිධානයේ අරට ඇවිල්ලා ගේ කඩලා බඩු අරන් ගියා. ඉතින් හරීම ශෝකෙන් හරීම කනගාටුවෙන් ඉන්න වෙලාවේදී මෙයාට හිතනවලු අපේ අපත්‍යච්ච ලොකු සංහස හම්බෙන්න එන්න ඕනේ කියලා වෙන වැඩකට අවිල්ලා තියෙනවා. ආට පස්සේ ලොකු සංහස කිව්වලු උඹ ආව නෙවෙයි මම උඹව ගෙන්නෝයි කියලා. නිකන් වචනයක් කතා කරන්න කිව්වලු මහත්තයා දෙන්න ඕනේ මෙතෙන්ද කියලා. ඒ මේ මහත්තයා ඒසොල්ට නෑ මම එහෙම මට මොකක් පණිවිඩයක් ආවේ නෑ. නමුත් මට හිතුණා ලොකු සංජය බලන්න එන්න ඕනේ. ඊට ළඟට එන්නේ කියලා. ළඟට එන්නේ කියලා කිව්වලු අත් දෙක දිගාරින්ද. කියලා ලොකු සංජයගේ ධනිස් දෙක උඩ කියලා ලොකු සංජයක අත් දෙක තියලා කිව්වලු උඹ මට පොරොන්දුවක් වෙන්න ඕනේ. ඒක ලොකු සංජය එහෙම කවුරුත් එක්ක එහෙම හොරතල් කරන කෙනෙක් නෙමෙයි. ඉතින් මොන දිහා බලහිනකොට මේක පොලිසියටවත් කියන්න එපා. ඔබට විශාල පාඩුවක් වෙලා තියෙනවා පොලිසියටවත් කියන්න එපා. මේක මෙතනින්ම අපිට කරන්න කියලා. මොකද උඹලා ඉස්සරහට සාසන ගෙනියන්න ඉන්න මිනිස්සු. ඔය වණ තුනයි කියලා කලබල කරන්න එපා. ඉතින් මෙයා කියනවා දිග්ගටම අඬන්න පටන් අරගත්තලු කඳුළු එන්න පටන් ගත්තලු මොනවද ලොකු සංස්මයක් කොහොමද දන්නේ? මොනවද මේ කරන්නේ කියලා. තාමත් කියනකොට කියනවා මට මගේ කිසිම දවසක ගුරුවරයෙක් කියලා නැතිලු ගෑණිකෙක් බඩු ටික රත්තරන් බඩු ටික හොරකම් කරන්න ගියාම අඩු ගානේ චෝදනාවක්වත් කරන්න එපයි කියලා. එimhe කරන්න පුළුවන් එන්නේ මේ වගේ ස්වාමීන් වහන්සේ නමකට විතරයි. ඉතින් කී කියා තාම සන්තෝෂ වෙනවා අනේ මෙහෙම මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. ඕනම කෙනෙක් කියන්නේ මොකද්ද මම ගානක් ගෙවන්නම් අසවල් පෙරක දොරව ගාවට ඵලයන් එයා টොප් එකට මේ නඩුව දිනවලාද එමනසට මේ ගාන ගෙවලා ඔබ මටත් දාන්නට දීපන් මෙච්චර ගානක් කියලා නේ ආහමදුර දෙන්න ප්‍රදේශේ ඒ නිසා අපි ඇතුලෙන් කවද්ද මෙන්න මේ වගේ සද්ධර්මයේ මතු වෙලා හේතුඵල ධර්මයට එහෙම නැත්නම් කර්මානුරූප වෙන දෙයට යnderලා වෙන්න නම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන විදිහට ප්‍රඥාව මුල් වෙලා මම නැවතත් කියනවා ප්‍රඥාව මුල් වෙලා සීලෙන් දෝ ප්‍රඥාන මුල් වෙච්ච නැති සීලේ ගහපාදෙන සීලයක් අනුන්ට උවාපාද දක්වන සීලයක් සීල නැති මිනිස්සු බණින සීලයක් නමුත් ප්‍රඥාව මුල් වෙලා එන සීල කද්දාකව කාටවත් කරදරයක් කරන්නේ නැහැ තමන්ට කරදරයක් කරන්නේත් නැහැ ඒ කරදර නොකරන ගතිය බුදුහාමුදුර සඳහන් කරලා තියෙනවා අවිප්පටිසාරත්ථයකෝ ආනන්ද කුසලානි ශීලං. ඊටාම දක්ෂ සීලයේ ආනන්දය හිතේ විපිලිසරකම නැති කළා දානවා. සිල්ලක ඉහළ කද්දාක ප්‍රශ්නයක් එන්න බෑ. ප්‍රශ්නයක් එනවනම් ඒ සීලේ සීලබ්බත පරාමාසයක් කළා කියලා. සීලේ තියෙන්නේ හිතේ තියෙන විපිලිසර ගතිය, අන්දමන්ද ගතිය, අන්‍ය විහිිත වෙන ගතිය නැති වෙලා උලන් වදින්න නැත්නම්කපත් වෙන පහන් දැල්ලක් වගේ කෙලින්ම හිත එකලස් වෙන එක. ඒක තමයි සමාධිය කියන්නේ. ඉතින් ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයට යන්න ගිහිල්ලා ඒ විදිහට තමයි හැසිරෙන්න බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් ඉඳලා කෙවිතක් තියාන අපිට ගහන්න බනින්න ඉන්නේ නැහැ. උන්වහන්සේ කරන්නේ ඊට ඉස්සෙල්ලා සතිය ඇති කරවලා සතියට පෙන්නලා දෙනවා මේ ලෝකයේ සිදුවෙන්නේ කර්මානුරූප ක්‍රමයකට. ඒක නිසා Taman කරා පැමිණෙන දේවල් වෙනුව සඳහා Taman කරා පැමිණෙන හොඳ දේවල් නෙවෙයිනේ හුඟක් වෙලාට නරක දේවල්. ඒක කල්පනාකරනද කර්මානුරූපව සිදුවෙන්නේ හේතුඵල ධර්මයක් අනුව සිදුවෙන්නේ. ඒ නිසා මේ කර්මානුරූපව මේක වෙයි කියලා අත පිට අතක් තියාන බුදියා ගන්න එක නෙවෙයි කරන්නේ. ඉතින් මින් ඉදිරියට කර්ම රැස් නොකිරීම සඳහා ස්පර්ශයන් ගෙවා දැමීම සඳහා අපි ප්‍රතිපත්තිය පිහිටන්නේ. ශීල සමාධි ප්‍රඥා පුරන්නේ. පුරලදී යම් දවසක අපිට තේරෙනොත් මේ ස්පර්ශයන් ගෙවම් කරන්න පුළුවන්. මට මේ මේ වෙලාවට ගෙවම් කරන්න පුළුවන් කියලා අන්න එදාට තමයි බුදුහාමුදුරු කියපු දේ තේරෙන්නේ. එදාට තමයි Taman මේ ආයෝජනය කරපු දේ වටිනාකම දෙන්නේ. ඒත් වැඩි ඉවර නැහැ ඊට පස්සේ හොඳට ප්‍රතිතද කරලා දිගින් දිගටම දිගින් දිගටම ක්‍රමක්‍රමයෙන් ඒ ස්පර්ශය ස්පර්ශ නොකරන තැනට ගෙවම් කරන ගෙවම් කරන යන දවසේ තමයි ඒ කෙනාට තේරෙන්නේ මේ ආර්ය වංශ ප්‍රතිපදාව කාලයට අයිති දෙයක් නෙවෙයි, දේශයට අයිති දෙයක් නෙවෙයි ඕනම කෙනෙක්. හරි විදිහට තේරුම් ගන්න ක්‍රියාත්මක කළොත් කිසිම බාධාවක් එන්නේ නැහැ. කිසිම කෙනෙකුට ඒකට බාධා කරන්න බෑ. මොකද මේක ජන සමාජයේ ක්‍රියාත්මක වෙන එකක් නෙවෙයි මම දැන් මෙතන කියන ඒක පුද්ගල තමන්ගේ චිත්ත સંතානයේ ක්‍රියාත්මක කරන එක. හැබැයි ඉතින් සරුවචන් ආංශේ පවා පිළිගන්නවා යම් කිසි කෙනෙක් එහෙම තමන්ගේ පෞද්ගලිකව සීලය සමාධිය ප්‍රඥාව පුරාගෙන ඒ ආර්ය වංශ වැඩපිළිවෙලේ නැත්නම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය යනකොට පුදුම ගුණ සුවඳක් වේදෙන්න පටන් ගන්නවා. ඒ ගුණ සුවඳ වැටෙන්නේ සිල්වතුන්ට පමණක්ම නෙමෙයි තිරසනාට පවා වැටෙනවා. යම් කිසි කෙනෙක් හරි පාරට වැටිලා තමගේ සීල සමාධි ප්‍රඥා පුරන්න පටන් අරගත්තට පස්සේ අන්ධහර බහන මොකක්වත් ඕනේ ඒ ගුණ සුවඳ දුසිල්ලටත් තේරෙනවා. අන්‍යාගමිකයටත් තේරෙනවා. තීසනටත් තේරෙනවා. ගහකොටත් තේරෙනවා. පරිසරයටත් තේරෙනවා. එතකොට තේරෙනවා Taman යන පෙතේ, Taman යන මාර්ගයේ හරස් කැපිලි අඩුයි. හරස් කැපිල්ලක් තියෙනවා නම් පරණ කරපු අසාධාරණ අකුසලයක විපාක වාරයක් වෙන්න පුළුවන්. ඉදිරියට යන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධව ලියවිච්ච නැත්නම් සිද්ධ වෙච්ච ඉතිහාසගත කරුණු තමයි අපි ඔය ත්‍රිපිටකයේ සහ අටුවාවේ සඳහන් කරලා තියෙන්නේ මේ එක එකනා එක එකනායි තමන්ගේ පෙත සකස් කරන ගියේ හැටි. ඉතින් අපි අද මේ 2012 මේ වෙනකොට මේ වගේ භවනාකට වැඩ මුලුවකට උර දීලා ලය දීලා කටයුතු කරන ගමන් මෙනි ධර්මයේ තේරුම් කරගන්න අපි උත්සාහ කරාට මේට අවුරුදු 40කට 50කට ඉස්සලා මේ මොනම දෙයක්වත් තිබුණේ නැහැ. මේ ධර්ම විස්තරයක් තිබුණෙත් නැහැ, සිල් රකින්න ඇත්තෝ හිටියෙත් නැහැ, දැනුම තිබුණෙත් නැහැ. ඔක්කොම වැලිතලාවට යටත් වෙලා කාලේ වැලිතලාවට යට වෙලා බොහෝම ඉවර වුණා වගේ කියන විනාශ වුණා වගේ කියන අන්ධකාර යුගයක් හරහා ගියේ. ඉතින් මම මේ වෙලාවේදී නිකන් ආඩම්බරෙන් වගේ සදාහන් කරන අපේ අපවත්ච ඥානාරාම ස්වාමීන් තමයි මේ පුරුක ගැට ගැහුවේ. ඒ සම්පූර්ණම ගෙවන් වෙලා යන්න ගියේ එක ලංකාවේ ඉස්සල්ලාම ඉදිරිපත් වෙලා මේ විදර්ශනා පරපුර නැවතත් ඒ ගුරුමින් හරි ඒ ස්වාමීන් වහන්සේලා ලබාගෙන ආයත් සජීවී ධර්ම කොටාසය සජීවී ආරාමයක් සජීවී ස්ථානයක් වඩපත් කරා. ඒ නිසා දැන් කාලේ උපදින දරුවෝ හරි වාසනාවන්තයි. මොකද දැනට ඒ ක්‍රම ඉදිරිපත් වෙලා තිනවා භාවනා කරන අය දකින්ද ඉන්නවා භාවනා මධ්‍යස්ථාන තියෙනවා. මට මතකයි මම 79 80 භාවනා ගැන උනන්දු වෙලා හොයන කාලේ කිසිම කලෙලියක් තිබුණේ කලෙලියක් තිබුණ මිනිස්සු බුද්ධඝම් කියලා කිව්වෙත් නැහැ. මොකද කියන්නේ එහෙම ප්‍රසිද්ධිය කතා කරන්න පුළුවන් යුගයක් නෙවෙයි තිබුණේ. ඉතින් අපි ආයේ එදා ඉඳලා මේ දක්වා අවුරුදු 30ක 40ක 50ක කාලය ගෙවම් කරගෙන අද ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි මේ කරන විශිෂ්ට වික්‍රමයක් කියලා හිතන්න එපා. එව්වාවත් නැතුව තිබිලා මේවා ගොඩනගාගෙන ආපු මේ යුගපුරුෂයන් විසින් ඇති කරන පාරක අපි යන්නේ. ඒ නිසා අපි මේට වඩා ලොකු වගවීමකින්, ලොකු වගකීමකින් තමන්ගේ කය, තමන්ගේ වචනේ, තමන්ගේ හිත. පුළුවන් තරම් ඒ ස්පර්ශයන් ගෙවන් කරන, චේතනා ගෙවන් කරන, සංස්කාර ගෙවන් කරන, කර්ම ගෙවන් කරන ප්‍රතිකට යන්න කාටවත් නොඇඟෙන විදිහට. එහෙම නැති වෙලා මේ මම කරන්නේ ඕගොල්ලෝ කරනවා වගේ නේ ඕගොල්ලෝ ස්පර්ශ වැඩි කරනවා මම අඩු කරන්න හදනවායි කියලා යුද ප්‍රකාශ කරන්න පටන් අරගත්තොත් ඉතින් මේක මේ කඩුවක් ගිල්ලා වගේ හිටි. මෝල් ගහක් ගිල්ල වගේ හිටි. එහෙම නැතුව මේ දැනටත් අපි කරලා තියෙන සෑහෙන සූරකමකින් තමයි අපි මේ යෝග ජීවිතය අපි රැකගෙන අවිල්ලා තියෙන්නේ. ආධ්‍යාත්ම ජීවිතය රැකගෙන අවිල්ලා තියෙන්නේ. ඒකත් අතන මෙතන හැප්පෙන්නේ නැතුව මැද පිළිවෙතේ සාමයෙන් සමාදානෙන් යන්න මේ ගුණ ධර්ම පිළිබඳව තව එන්නේ එන්නේ එන්නේ එන්නේ ඉතාම සූක්ෂම තීක්ෂණව කාර්යක්ෂම කටයුතු කරන්න ඕනේ කිසිම විදියකට තව කෙනෙකුට හොඳින් හෝ නරකින් බලපෑමක් ඇති නොකරන විදිය. ආන් එහෙම යන්න ගියාම අපිට කවදාකවත් මූලධර්මවාදී වෙන්න ඕනෙත් නැහැ. අපිට කිසියම් කෙනෙකුට යුද්ධ ප්‍රකාශ කරන්න දෙයක්වත් නැහැ. අනිවෙන්නේ ධර්මතාවයක් තේරුම් ගන්නද එනත එවැනි සම්මා දෘෂ්ටියක් තේරුම් ගන්නද එimhe සම්මා සංකල්ප ජීවන රටාවක් ඇතිකරනද මට සැකයි මේ පිරිස හිතයිද කියලා මේකට ඥාන පරිමකම බලපානවා. කිසිම බලපෑමක් නැහැ. ඕනම ස්ත්‍රියාවකට ඕනම පුරුෂයෙකුට මේ સંદર્ભේ පිරිසුදු කරගත්තොත් සම්මා දිට්ඨිය පිරිසුදු කරගත්තොත් සම්මා සංකල්පේ පිරිසුදු කරගත්තොත් එයාගේ අතේ තමයි වැඩ කරන්නේ. ඒ වගේම කෙනෙක් අසාවි මේකට බෞද්ධ වෙන්න ඕනද කියලා. එහෙම කියලා ලේබල් එකක් මොකක්වත් නැහැ. manussකම තියෙනවා නම්. බුදුහාමුදුරුවෝ මේක දැනගෙන මෙච්චර විසම ලෝකේ මෙච්චර කාලයක් පවතින විදිහට අදිෂ්ඨාන ශක්තියෙන් දීලා තිබුණ නිසා මම බුදුහාමරණට ගරු කරනවා. අවුරුදු 2600ක් ගිල්ලත් මේ ධර්මතා පටලැවෙන්නේ නැතුව සංකර වෙන්නේ නැතුව ගෙනාපු මේ ධර්මයේ සුවිශේෂත්වය මම අදහනවා. ඒක රැකගෙන ආව සංඝපරපුර අදහනවා කියලා කියන එක මේ ආගමකට හැරවීමක් නෙමෙයි ප්‍රායෝගික දෙයක්. ඒ නිසා මේකට පැවිදි වෙන්න ඕනයි කියලා මම කලින් නම් කිව්වා පැවිදුණොත් හොඳයි කියලා. මම මේ කියන දන්නේ ඕනේ නැහැ කියලා. මොකද මං කියන්නේ මෙච්චරයි. මේ කාරණාව තේරුම් ගන්න නැතුව පැවිදි වුණත් ඇති වැඩක් නැහැ. ඒක ඕගොල්ලෝ හොඳටම දන්නවා. ඒක නිසා මේක තේරුම් ගත්ත මිනිස්සු ඒ සඳහා අපකප වෙලා අරකට අභියෝග කරන්න යන්න එපා. අපේ දෙවෙනි પરම්පරාවට මේක මේටි විදිහේ සුද්ධෙන් ඉදිරිපත් කරන්න. අපේ දෙවෙනි පරණට අපි නම් මේව අල්ලගත්තේ අවුරුදු 30 40 50 60 ගිහිල්ලානේ. ඉස්සරහට යනකොට 7 දී 8 දී 9 දී මේක පුරුදු කරන්න. ලොකු වගකීමක් තියෙනවා. ඒ වගේකින් මම හිතන ඇත්ත වශයෙන්ම කියනවා නම් සංඝයාටත් වඩා ගිහියත්ව අතර තියෙනවා. ඒ නිසා මේ එක්කෙනෙක්වත් මනුෂ්‍යකම ලැබපු එක්කෙනෙක්වත් අනිත් එක්කනට උසස්ුත් නැහැ පහතුත් නැහැ. ඒක තමයි මම විපස්සනා වේ කර කරන හරිම ශ්‍රේෂ්ඨ ධර්ම. අනික හැම එකෙම තාරාතිරම් තියෙනවා. විපස්සනා මොකක්වත් නැහැ. එහෙම තියෙන විපස්සනාවටත් මේ ධාරාතිරම් දාගන්න හදනවා නම් මං කියනවා යාට විපස්සනා තේරිලත් නැහැ කියලා. එන්න එන්න තේරෙන්න තේරෙන්න අපිට තේරෙනවා මේ බුද්ධෝත්පාද කාලෙක මේ ලැබිච්ච මනුස්සාත්ම භාවයේ විශේෂයෙන් මේ ඇහැකට කනනාසය ආදී මේ ඉඳුරන් අංග පුලාවක් සහිතව පිහිටලා තියෙනවා. මේ වගේ කල්යාණ මිත්‍රෝ ඉන්නවා, මගේ ධර්ම දේශනා තියෙනවා, මගේ පැවිද්දක් තියෙනවා. ආන්න එහෙම කාලේ හම්බ වෙච්ච වෙලාවදී නිකමඩක්වත් හීනකින්වත් හිතන්න එපා මම මහා කාලකන්ණියෙක් මම අවසනාවන්තයෙක් කියලා හිතන්න දෙන්න එපා. ඒක තන්නේ ක්‍රම කෙලස් පරිතයි. අපි හිතන්න තියෙන්නේ මේක කෙලෙස් බලයට වැඩිය හැමදාම ධර්ම බලය වැඩනවා. අකුසල ධර්ම වලට වැඩිය හැමදාම කුසල ධර්ම බලවත්. අපි ඒක නිසා උදේ නැගිටිනකොටම අදිෂ්ඨාන කරගන්න ඕනේ අද ඊට වඩා සතුටුමත් දවසක් කරගන්නවා. ඒ වගේම කොච්චර අකුසල ධර්ම ඇවිල්ලිවල අපි වටන්න හැදුවත් අපි තේරුම් අර ගන්න ඕන කුසල ශක්තිය බලවත්. ඒ නිසා අපි කුසල පැත්තට යෙදিলা කටයුතු කරන්න නම් නිතරම අපිට තියෙන අදක්කම තමයි ලාංඡනීය තමයි මේ යෝගාවචරයක් වෙන්නේ. හැම වෙලාවෙම මේ යෝගාවචරකමට නව අර්ථකථනයක් දීගෙන නව පණක් දීගෙන කටයුතු කරනවා නම් ඒ මිනිස්යා නිසා විශාල පිරිසක් සැනසෙන තත්ත්වයකටපත් වෙනවා. අපි ඉස්සෙල්ලා ඒ සැනසීම කණුගෙන් ලබා ගන්න බව. හැබැයි නමුත් යම් කිසි මට්ටමකට ආවට පස්සේ අපි ඒක හදාබදාන හදාබදාන කටයුතු කළොත් මම හිතනවා අපි ශාසනයෙන් වැඩක් අරගෙන ශාසනයෙන්ද වැඩක් කළා කියන සතුට ඇති කර ගන්න පුළුවන්. ඒ නිසා මේ මුළු වැඩමුළුවමත් මේ ධර්ම දේශනා මාලාවත් අද ධර්ම දේශනාවත් ශිළු දෙනාට මේ Taman පිළිබඳ වේ හැකි සංඥාව වැඩි කරලා කුසල පක්ෂයේ තව තවත් දිදුලන බබලන් තත්ත්වයටපත් කරන්න බරපතල යුද සෙබළුන් එහෙම නැත්නම් ධර්මමය සංග්‍රාමී ශ්‍රේෂ්ඨ තත්ත්වයටපත් වෙන්න ශක්තිය ධෛර්ය බලය පිණිස වේවා ඒ වාගේ මේ ජීවිතයේදී මේ ගෞතම සීල සම්බුද්ධ ශාසනය ඇතුළතදීම මේ සීල ප්‍රාර්ථනා මුදුන්පත් කර ගැනීමටත් ශක්තිය ධෛර්ය බලය පිණිස මේ සීල කුසල් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව ධර්ම දේශනා මාලාව වෙනීමාව සටහන් කරනවා. ශිරු දිනාටම තෙරුවන් සරණයි.